ඒ දවසේ නැත්තම් භාවනා වැඩමුළුවේ 10 වෙනි දවසේ අවසාන අංකයටයි මේ සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ. අපි මේ අවසාන අංකය නැත්තම් 8 වෙනි පැය තියාගත්තේ ධර්ම දේශනාවක් සඳහා අපිට ඉතින් මේ මෙතුවක්කල් හම්බෙච්ච දවස් 10ෙම කරදරයකින් බාධාකින් තොරව ඒ සැලසුම්කට පරිදි මේ දේශනාව දේශනා මාලාවක් විදිහට පාත්තාගෙන ලැබුණා. ඒ පවත්වාගෙන ලැබෙන දේශනා මාලාව කලින්ම දවසේ අපි සම්මත කරගත්ත විදිහට එකම සරුවඥ දේශනාවක් සරුවඥන් වහන්සේ විසින් ශ්‍රීමුකව පවත්වන ලද සූත්‍රයක් ඉස්සරහින් තියාගෙන නැත්නම් අරමුණු කරගෙනයි මාතෘකා කරගෙනයි පැවැත්වුවේ. ඒ සූත්‍රයට සඳහන් කරලා තියෙන කජ්ජනීය සූත්‍රය කියලා ඉතර ප්‍රසිද්ධියේ සූත්‍රයක් නෙවෙයි ඒක භාවනා කරන අයට හොඳ කරුණු රාශියක් ඉස්මතු කරලා දෙනවා මේක තියෙන්නේ සරුවඥ භාසිතයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ. ඒකේ තියෙන සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ. khajjaniya වර්ගයේ සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් සරුවච්චන් වහන්සේ අපට සරුවච්චන් වහන්සේගේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් මේ ලෝකෙන් ඈතර වෙලා ඈතර වෙච්ච කෙනෙක් මෙතර දිහා බලලා මෙතර ඉන්න අපට ඈතර සිට බලන දෘෂ්ටි කෝණයෙන් විවිධ පැතිකඩ පෙන්ලා දීලා තියෙනවා. උන්වහන්සේ එක පැත්තකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දාර්ශනික පැත්තක් ලෝකෙ දිහා බලන්න චීන කන්නඩියක් අපිට අල්ලලා දීලා තියෙනවා. තව පැත්තකින් මේ මේ මෙතර ඉන්නවා කියලා ඉන්න අපි 11 ආකාර ගින්නකින් දැවෙමින් තැවෙමින් ඉන්නා බව පෙන්ලා දෙනවා. තව ආකාරකින් අපට කියාපානවා ඕකෙන් ගැලවෙන්න නම් සීල සමාධි ප්‍රඥා පුරන්න ඕනයි කියලා. තව ආකාරකින් සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා මම මේක එකඩ උනේ චතුරාර්ය සත්‍ය දැකීමෙන් කියලා. තව පැත්තකින් සඳහන් කරනවා මට චතුරාර්ය සත්‍ය අවබෝධ වීමත් එක්කම මේ ලෝකය හේතුඵල ධර්ම රාශියකින් අනුව යන දෙයක් මිස කරවන්නේ කෝ කරන්නෙක් නෑ ධර්මතා තියෙන කියලා. ඉතින් මේ විදිහට මේ දේශනා විලාස හරිම විචිත්‍රයි. ඒකේ ඒ ਸਰවඥන්සේගේ දේශනා විලාස. ඉතින් මේ නිසා අපිට අපේ අපේ තියෙන මේ උපනිෂ්ඨේ සම්පත් වල හැටියට මේ දේශනාවල සමහර දේවල් බොහොම අදාළ රුචි මනාප බව දක්වනවා අනිත් ඒවා අපට ඉච්චරම මනාප වෙන්නේ නැහැ. නමුත් සරුවචන ආංශයේ ලෝකේ ඉන්න සත්වයන්ගේ විවිධ ආසාවල් අනුව එක එකනට ගැළපෙන හැටියට දේශනා කරනවා. ඒකෙදී මේ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් කල්පනා කරලා බැලුවත් එහෙම නැත්නම් හේතුඵල ධර්මානුව කල්පනා කරලා බැලුවත් එනතම මේ 11 ආකාරයක දැවෙන తాවේ අරගෙන බැලුවත් උන්වහන්සේ ඒක සඳහා මුල් කරගන්නේ මේ මිනිස්සයා කියන පංචවෝකාර භවික සත්වයාගේ පස්ස ආකාර වූ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ නාම රූප දෙක. ඉතින් ඒකේ ඔය නාම රූප දෙක කිව්වහම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කිව්වහම සාමාන්‍ය බෞද්ධයාට ඒක එච්චර ගැඹුරු අවබෝධයක් නැහැ. නමුත් අහලා බණ අහලා පුරුද්ද නිසා අමතරකුත් නැහැ. නමුත් ඒක හුඟක් ඉතින් මේ පොතපත හදාarලා සාකච්ඡා කරලා බණ භාවනා කරලා විසඳා ගන්න තියෙන දෙයක්. ඉතින් මේ කජ්ජනීය සූත්‍රයේදී සරුවචනාංශේ පෙන්වන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර කියනා වූ මේ මනුස්ස පුද්ගලයා ස්ත්‍රියව පුරුෂයා වශයෙන් කියන එක හැම වෙලාවෙම මේ පහෙන්ම කාදමනු ලබනවායි කියන එකයි. රූපේ විසින් අපිව කාදමනවා, වේදනාව විසින් අපිව විඳවනවා, සංඥා විසින් අපිව කාදමනවා, සංස්කාර විඥාන විසින් අපිව කාදමනවා කියන කජ්ජනීය කියන වචනේ සඳහන් කරලා තියෙන එකයි. ඉතින් ඒක නිසා ඒක අපිට මේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන අත්වලක් මෙන්න මේ ආකාරයෙන් මේක දිහා බලන් දෙයි කියලා. එහෙම නැතුව අපිට පේන ආකාරය නෙවෙයි අපිට පේන්නේ නම් රූපේ කියලා කියන්නේ අපිට ආඩම්බරයක් අලංකාර කරන්න තියෙන දෙයක් බොහොම වටිනා දෙයක් පෙරපින් කරලා ලැබපු දෙයක් කියලා. වේදනාව කියලා කියන්නේ විදිය යුතු සුඛයක් මොන්න જાතින් හරි දහංගටයක් දාලා සුඛේ විඳින්න ඕනෑ කියලා තමයි අපි හිතන්නේ. සංඥා වශයෙන් අපි හඳුනාගත්ත කොටස් අපේ පිනට හම්බෙච්ච වටිනා දේවල් කියලා හිතාගෙන ඒ සංඥාව හඳුනාගත්ත දේවල් කිට්ටුවන්තෝ ඉතින් අල්ලපදාගෙන ඉන්නවා. ඒ වගේ මම මේ කරපු හරි කෙරුවාවල් කියලා જાති තියෙන්නේ. කෙරු එව්වා ටික මගේ දේවල්. මගේ ලොකු ලෝකෙට මම දායාද කරපු නැත්තම් මට නම්බුවට හම්බෙච්ච දේවල් කියලා ඒ කෙරුවාවල් ටිකත් බදාගෙන. ඊට පස්සේ විඥානය කියලා හිත කියලා මේ සේරම එකින් එක වෙන් කළා හඳුනා ගන්න දේවල් බදාගෙන ඉන්නම සරුවත්‍යංශය මතක් කරනවා. බදාගෙන ඉන්න දේවල් වලින් තමයි අපිව පිච්චෙන්නේ, අපිව කාදමන්නේ. ඒක තණ්හාය ජායති ශෝකෝ එහෙම නැත්නම් පෙමතෝ ජායති සෝකෝ කියලා පෙන්ලා දෙනවා. ඉතින් අපි පහුගිය දවස් 9ෙම කලේ ඒ රූපස්කන්ධය කියලා මේ කායानुපස්සනාව කියලා රූපස්කන්ධය කියලා ගන්න එක කොහොමද හරි හැටියට භාවනා චීන කණ්ණාඩියට දාලා බැලුවොත් ඒක කොහොමද කා දමන හැටි ඒක අපිට වද දෙන හැටි මේ රූපේ විපරිණාමයටපත් වෙලා දශක දශකයේ ඒ මණ්ඩ දශකයේ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයේ වශයෙන් ගෙවිලා ගිහිල්ලා 50ට පිරුණාට පස්සේ මේ නව දොරින් කාර්ලු වැගිරෙන්න පටන් ගත්තට පස්සේ මොන තරම් නඩත්තුවට අමාරුද කියලා. වේදනාව කිව්වහම සැප දුක් කියලා තිබුණට අන්තිමට බලනකොට දෙකම දුකයි. ඒ දේ තේරෙන්නේ ලෙඩ වුණා. ඒ දේ තේරෙන්නේ වයසට ගියා. ඒ දෙය තේරෙන්නේ මරණ ඇඳට ගියාට පස්සේ. අන්තිම ජවනිකාවට යනකොට තේරෙනවා විඳපු සැපක් නැතුවා නෙවෙයි ඒක බොහොම සොච්චමයි ඒක ලබා ගන්න කඹුරන කැඹිරිල්ල එසේ මෙසේ නෑ. ඒ වගේම මේ හඳුනාගෙන මේ ජීවිතේ මේ මගේ අම්මා මේ තාත්තා මේ ගුණ මේ ධර්ම කියලා හඳුනාගෙන හිටපු දේවල්. මේ ලෝකේ තියෙන දැනුමෙන් ඉතාම පුංචි අල්ප මාත්‍රයක් විතරයි සංසාරේ අපිට අම්මා වෙච්ච නැති කෙනෙක් නැහැ. සංසාරේ අපිට අප්පා වෙච්ච නැති කෙනෙක් නැහැ. සංසාරේ මේ වගේ බදාගත්ත නැති જાතියක් අපට නැහැ. නමුත් මේ අල්ලගත් එක මේ ආත්මේ අපි මේ ඒක පුදුම තාලෙට බදාගෙන මේ ගත කරන ජීවිතේ නිසා ඒකෙන් අපිට වෙන වෙහෙස. ඒ වගේ මේවා නැති වෙනකොට වෙන වෙහෙස තේරෙන්නේ වයසට ගියා. තේරෙන්නේ ලෙඩ වෙන්න ගියා. තේරෙන්නේ මරණ ඇඳට ගියා. ඒ වගේම අපි මේ කෙරුවා කියලා හිතා ඉන්න දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න මරණ ඇඳේදී හරි කනගාටුවක් ඇති වෙනවා. ඊමසීරම දාලා අප්‍රිය දායාදයකට ඉතුරු කරලා මැරෙන්න වෙනවා. විඥානයත් ඒ වගේ. ආනේ විදිහට මේ රූප වේදනා සංඥා සංඛාර වශයෙන් අපි මේ භාවනා කරන පිළිසෙට දිගටම ඒක අපි සාකච්ඡාවක් කරගෙන ආවා. නැත්තම් ධර්ම දේශනාව වශයෙන් පවත්වාගෙන ආවා. මේ පවත්වාගෙන ඇවිල්ලා දැන් මේ සූත්‍ර හැමාරේ තොවිල ඉවර කරලා ඒ දුංගහලා ඔක්කොම යකුට කියලාවන්න වගේ සරුවචනසේ සඳහන් කරනවා මේ කියාපු තාලවල වලට නැත්නම් මේ සූත්‍රයේ සරුවචනසේ අදහස් කරපු තාලෙට බැලුවොත් ඒ රූපයාගේ තියෙන නිතරම රූපණ වෙන ගතිය, කුප්පන ගතිය, ගැටෙන ගතිය, ආබාධ ඇති කරන ගතිය සහ වෙනස් භාවයටපත් වෙන හැටි. වේදනා වින්දන චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයට වෙනස් වෙන හැටි. අපි හඳුනා ගැනීම මොහොතින් මොහොත මොහොතින් මොහොත අපි වෙනස් වෙන හැටි. අපි කරන සකස් කිරීම, අරැඳීම්, ගැට, ගෙත්තම් මොහොතින් මොහොත මොහොතින් මේක වෙනස් වෙන හැටි. ඒවා පිළිබඳව වෙන්කොට හඳුනා ගන්න ගතිය අවුරුදු අවුරුද්දෙන් අවුරුද්ද දවසින් දවසට වෙනස් වෙන හැටි දිහා බලනකොට මේවා බුදුහාමුදුරුවෝ පෙන්වපුයේ සියල්ලටම පොදු පෙරලී ගතිය. පෙරලෙන ගතිය. ඒකාකාරව පවතින නැති ගතිය. නිට්ටය නැති ගතිය බුදුරජාණන් වහන්සේ බණහන එතන හිටපු සංඝයා වහන්සේලාට මතක් කරලා කියනවා මේ විදිහට බණ්ඩොට මේකේ අනිත්‍යත්වයක් තියෙනවා. අන්න එහෙම පෙරලෙන දෙයක කවදාකවත් නොපෙරළී ඉන්න බෑ. පෙරලෙන දෙයක් ඇතුළේ නොපෙරළී ඉන්න බෑ නිසා හරි වෙහෙසයි. ඉස්සුඹුල අණ්ඩ චිත්තක්ෂණයක් නොතබ. මේ පොළන පෙලිල්ල පෙලෙනවා, තවන තැවිල්ල තවන. ඒකට තමයි සරුවචනාංශගේ ශ්‍රීමුක දේශනා දුක කියලා කියන්නේ. ඒක ඉසුඹලන්නවත් චිත්තක්ෂණයක් නොදී නිතරම කුල්ලට දාගත්ත භාල් ටික වගේ පොළනවා. ඒ වගේම ගින්නට වැටිච්ච එකක් වගේ පළහනවා. ඒ නිසා ඒකට අපි දුකයි කියනවා. ඉතින් මේ බුදුහාමුදුරෝ මේ දෙක අපිට පෙන්වන්නේ මේ තියෙන දුක තව වැඩි කරලා අපිට තවත් චිත්ත ආවේගයක් ඇති කරන්නේ නෙවෙයි. මෙන්න මේක මේ තරම් එයාගේ මන අපිට පෙරෙන අනිත්‍ය දෙයක් නම් ඒ නිසා ඒක ඉසුබුලන්ට හුස්මක් අරින්න ස්පාසාවක් නොදී තවනවනම් මේක මගේ කියා ගන්න වටිනවද කියලා. ඒකයි බුදුහාමරගේ අතරම පණිවිඩය. මෙහෙව් එකක් මම කියන්න වටිනවද? මෙහෙව් එකක් මගේ කියන්න වටිනවද? මෙහෙව් එකක් මගේ ආත්මය කියන්න වටිනවද කියලා ඒ ඒ ධර්ම ශ්‍රවණයට ඉදිරිපත් වෙච්ච ශ්‍රාවක පිසින් අහනකොට ඒ අතෝ මේ විදිහට තවන තවන පෙරන බව චීන කණ්ණාඩිය දාලා ඇත්ත වශයෙන් දකින්නනම් කවුරක්වත් බාර ගන්න එකක් නැහැ. ආන්න මේ විදිහට මේ රූපය දිහා වේදනා සංඥා සංඛාර කියන මේ ඉන්දිය ධර්ම මේ පංචේන්ද්‍ර පංචස්කන්ධය දිහා බැලුවට පස්සේ ඒකේ තියෙන්නේ මේ පිටිපස්සේ එලවෙලවා අඹාගෙන ඇවිල්ලා හපා කන බල්ලෙක් වාගේ. ගොරෝ ගොරෝ අපිව කාදමන ව්‍යාකර දෙයිනුවක් වගේ මේ ගතිය දැක ගන්නයි කියලා බුදුහාමුදුර අපිට අනුකම්පාවක් කරනවා නැත්නම් ඉල්ලීමක් කරනවා. අන්න එහෙම වුණොත් අපි මේක තවනවා මේ අපි මේක නලවනවා උපදානවා ආඩම්බර වෙනවා වෙනුවට මේක පිළිබඳව අපිට විරාගයක් රාගයේ අඩු වෙන ගතියක් නිරෝධයක් මේකේ ගෙවා දැමීම දකින්නක හොඳ බවක් එහෙනම් මේක පිළිබඳ ආලේ හැරපීමක් වෙනවා හැබැයි ඒ කැලලට එනකොට නම් ඉතින් බොහොම අමාරුයි මේ බුද්ධ දේශනාව තේරුම් අරගන්න විහාර තර්කයෙන් තමයි එන්න තියෙන්නේ. ඉතින් අද මෙතන ගත්තොත් ඉස්සරහින් වාඩි වෙලා ඉන්නවා භාවනා කරන පිළිච. පස්සෙන් වාඩි වෙලා ඉන්නවා දාන දෙන පිළිච. දැන් මේ දෙකොල්ල අරගෙන බැලුවත් එකම බෞද්ධයෝ තමයි මොම ශාසනය දිහා දෙවිදියකින් බලන. ඉතින් එතකොට පේන්නේ අපිට හිතෝය බැලුව බැලමට පේන්නේ භාවනා කරන අයට අදාළ කොටස් දාන දෙන අයට අදාළ නැහැ. දාන දෙන අයට අදාළ කොටස් භාවනා කරන අයට අදාළ නැහැ කියලා මේ අන්ත දෙකක් වගේ පේන්නේ. නමුත් මේ සරුවචනංශ මේ සූත්‍රය හමාර කරනකොට මේ කියනා තාලෙට බලුවොත් කියනා තාලට දැක්කොත් හොඳ සත්පුරුෂයන් දැකලා සත්පුරුෂ ධර්මයේ හැසිරීලා සත්ව ධර්මයේ අහලා පුරුදු කෙනෙක් ආර්යයන් වහන්සේලා දැකලා ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ අහලා ආර්ය ධර්මයේ හැසිරීච්ච කෙනෙක් නම් දෙකුල්ලටම සම්බන්ධ කරන්න පුළුවන් වචන ටික අසරුවත් වෙන පාවිච්චි කරනවා අයං උච්චති බික්කවේ අරිය ශාවකෝ මේ විදියට දැක්කා වූ දන්නා වූ ආර්ය ශ්‍රාවකයා අපචිනාති නො ආචිනාති ඒක අපේ සිංහලට දානකොට ඒ කියන්නේ අයින් කරලා දානවා රැස් කරන්නේ නැහැ කියලා ඉතින් දැන් අයින් කරලා දානවා කියන්නේ රැස් කරන්නේ නැහැ කියන්නේ දාහනේ තමයි. දැන් මේ භාවනාවට ගිහිල්ලා අන්තිම කෙලවරට ගියාට පස්සේ සරුවත්නාංශ කියනවා හරි හැටියට මේ රූප වේදනා සංඥා සංඛාර දැක්කා නම් ආය තව දුරටත් මේක එකතු කරන එකක් නැහැ. මේක ගෙවා දමනවා කියලා. ඉතින් මේ ගෙවා දමන වැඩපිළිවෙල ඒ වගේ භාවනා නොකරන හාරුරාවට බුද්ධ ආගමට අවිල්ලිවර වෙලා ගිහි ප්‍රතිපදාවේ දාන සීල භාවනා වශයෙන් මේ තුන කරන කොට දානෙදිත් තියෙන්නේ දීලා දාන්න රැස් කරන්න එපයි කියලා. ඉතින් ඒකකොට දැන් දායකයා දීලා දාන්නේ මොනවද? දසදාන වස්තු. ඒකට කියනවා අන්නපානං ගරං වත්තං මාලාගන්ධ විලේපණං ආදි වශයෙන් මේ දසදාන වස්තුව දීලා දාන. දීලා දැම්මට පස්සේ ඇත්තන්ට මේ අපි කියන පින් රැස් වෙනවා. උපදීන උපදින ආත්මික භාවෝග සම්පatti ලැබෙනවා කියන්නේ. දැන් යෝගාවචරයා දීලා දාන්නේ භාවනා කරන කෙනා අපි තුමු කියලා අරණිගත වෙලා භාවනා කරන සංඝයා වහන්සේ නමක් කිය. උන්වහන්සේලා දීක දාන්නේ අර වගේ දස දාන වස්තුවක් නෙවෙයි අඩියෙම තියෙන අනුසය කෙලස් ටික. හැබැයි දෙගොල්ලම කරන්නේ දීලා දෙමිල් තමයි. නමුත් දානය සඳහා පෙළඹෙච්ච මූලික වැඩ කරන කෙනාට තාම සීලයට බහැලා නැත්නම් සමාධියට බහැලා නැත්නම් ඒ අතට වීතිකම කෙලස් කියන්නේ මොනවද පරිඋත් ทาน කෙලස් කියන්නේ මොනවද අනුසය කෙලස් කියන්නේ මොනවද කියලා ඉච්චරම ලොකු අවබෝධයක් නැහැ. නමුත් බුදුබණ ආධාර නිසා අපේ අම්මලා තාත්තලා දන් දීපු නිසා ඒ කුල චාරිත්‍ර නිසා අපි දන් දෙනවා. ඒ ඒතකොට දස දාන වස්තුව දෙනවා. නමුත් එතකොට අර අරණ්‍ය වාසියව බණ භාවනා කරන හාමුදුරුවෝ Taman දීලා දාන්නේ මේ දස දාන වස්තුව නෙමෙයි. ඇත්තටම දස දාන වස්තුව වශයෙන් ඒ දුන්නේ පූජාරිතේ වළඳන එකයි හාමුදුරුවෝ කරන්නේ. වළඳලා ඉවරලා බණ කියලා දෙනවා. උපාසක මහත්තයෝ උපාසකම්මේ ඔබ දාන දෙන එකට කොට සිල්වතෙක් අරමුණු කරලා දාන දෙන එක හොඳයි. එහෙම නැත්නම් සිල්වත් ඉඳගෙන දාන දෙන එක හොඳයි කියලා. ඉතින් ඒක කවදාකවත් උපාසකම්මල උපාසක මහත්තයෝ තරහ වෙන්නේ නැහැ. සිල්වතුත් දෙන්න කැමති. ඇත්තට මම වර උපාසක මහත්තයෝ කොහෙන්ද ආවේ කියලා කුලිය පිටින් ඉඳලා ඉල්ලලා තියෙනවා. දැන් කුලිය පිටියේ ඉඳලා එනකොට ඔය උපාසක මහත්තුරු ඒ ගෙනාපු දාන වස්තුව. බොහොම සද්ධායෙන් ගෞරවයෙන් රැස් කරන අපු දාන වස්තුව. ඔය හම්බෙච්චි කොහේ හරි හන්දියක නතර කරලා බසිකෙන් බාලා මේවා දාන දෙන්න යාවේ කැමති කෙනෙක් ගනිලා කිව්වනම් ගන්න බැරි වෙනවා. දෙන්න බැරි වෙනවා. ඕන කෙනෙක් ගන්නවනේ. ඔය කිසි කෙනෙකුට පෙන්වන්නේ නැතුව අහංගගෙන ඇයි නිස්සරණයට ආවේ? නිස්සරණනේ සිල්ලොතුන් ඉන්නවා. වණ භාවනා කරන අය ඉන්නවා කියලා කිසිම කෙනෙකුට පෙන්වන්න නැතුව මෙතෙන්ට උත්සාහගෙන ආවේ දැන හෝ නොදැන සීල පිළිබඳ හැඟීමක් තියෙන නිසා. ඒකට බණ කියන හැමදෙම පටන් ගන්නකොට මෙයත් අන්න සීල සමාදන් කරවනවා. ඒක දැන් සීලක ඉඳගෙන සිල්ල තුන දන් දෙනවා කිව්වහම ප්‍රයෝගයෙන් අර දාන පිළිද සීල් පිළිසක් බවට පත් කරනවා. දැන් සීල් ගන්නවා කියලා මොනවද අපි දීලා දාන්නේ? බුදුහාමර මුළු චර්යාවම පෙන්වන්නේ දීලා දානවා කියන්නේ. දීලා දාන්නේ අබය. ඉහිල් ගන්නවා කියලා කියන්නේ සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, කාමීත්‍යචාර කරන්නේ, බොරු කියලා නිසද්ද පරිසවචන නැහැ. සතුන් මරන්නේ කියන එක සිංහලෙන් කෙලින්ම කියනෝනේ අබේ කියලා. අබේ කියලා කියන්නේ පින්වත්නි බය නැහැ කියන එකයි. අපි සතෙක් මරනවා කියලා සතර බයක් දෙනවා. නොමර ඉනවා කියන අබේ දෙනවා. ඒ වගේම හොරකම් කරන දෙයක් දැකපුවාම ඒ දේ මනසයා ඒ මේ වෙනකන් ඉඳලා ජලංගහ ගත්තොත් අර මනුස්සයාට බයක් ඇති වෙනවා. අනේ මේ මේ ලෝකේ හරිම අනිශ්චිතයි. මේ කියලා මේ කියන බඩුව ගත්තොත් නැති වෙනවා කියලා. අපි මේ මනුස්සයාගේ ඒ බය ගැන අනුකම්පා කරලා ඒක නොගෙන ඉන්නවා නම් අපේ දුන්නා වෙනවා. කාම වස්තුන් වර්ජිත පාවිච්චි නොකිරීමෙන් ඒ කාම වස්තු අයිති කෙනාට අභේ දෙනවා. බොරු කේලම් හිස්වතන නැති කිරීමෙන් අභේ දෙනවා. දැන් අර දස දාන වස්තුව දුන්නාට පස්සේ උපති සම්පatti වශයෙන් භාභෝග සම්පatti ලැබෙනවා වගේ සරුවච්චන් වහන්සේ විස්තර කරනවා අභය දුන්නොත් ඒ කියන්නේ සිල් රැක්කොත් කියන එකයි මම කියන්නේ. මේ ජීවිතේදීම අභය ලැබෙනවායි කියන්නේ. අභය ලැබෙනවා කියලා කියන්නේ බය නැතුව දේව සභාවකට, බ්‍රහ්ම සභාවකට, රාජ්‍ය සභාවකට, සංඝ සභාවකට ගුණවතුන් සිල්වතුන් පරිසක් මැදට අභීතව යන්න පුළුවන් ශක්තියක් හම්බෙනවා. ඒක සරුවචනසේ දේශනා කළ තියෙන හතරාකාරයක බය නැතිවීමක්, අත්තානුවාද බය, පරානුවාද බය, දහණ්ඩ බය, දුක්ගති බය කියලා සිල්වතාවට බය නැහැ. අත්තානුවාද බය කියලා කියන්නේ කරුවලට යනකොට, ලෙඩ වෙනකොට, තනි වෙනකොට ඇති වෙන තමන්න තමන් දෙස් දෙන ගතිය. අනේ මට පුළුවන් තාක් කාලේ මම මිනිසුන්ට කරදර කෙරුවා, හොරකම් කරුවා, සතුම් මැරුවා කියලා තමන්න තමන් දෙස් දෙන ගතියක් වෙනවා. සිල්වතාට සිල්වතා කියලා කියන ලද්දාපඩන් සිල් නෙමෙයි. කවදා හරි යම් කෙනෙක් දුසිල්වත් වෙනවා සිල්වත් වෙච්චි ගමන් කල්පනා කරගනවා මෙතෙක් කන්නම් සිල් කැඩුවා, අනුන්ව වද දුන්නා, බය දුන්නා මම දැන් බුදුන් සීපත් කළා ධර්මයේ සීපත් කළා සංඝයා සීපත් කළා අම්මා අප්පලාගේ කුල චාරිත්‍රය සීපත් කළා මම දැන් වාද දෙන්නේ නැහැ බය දෙන්නේ නැහැ කියලා බුදුම අභයක් එනවා ඒ වගේම පරානුවාද බය කියලා කොච්චර අපරාධකාරයෙක් වුණත් කවදා හරි හොඳ වෙච්ච ගමන් අනු හොඳ කියන. ඒ වගේම අපි කොච්චර හොඳ පවුලක ඉපදිලා හරි කමන්නේ අපි නරක වැඩ කෙරුවොත් හැදිච්ච gedara නැහැදිච්ච එකයි කියලා බයින්නේ. එහෙම නැත්නම් මුළු පවුල ඔක්කොම පව් කරද්දී තමනුත් පව් කරලා ඉඳලා තමන් පව් නොකරන තැනට આવොත් නැහැදිච්ච ගෙදර හැදිච්ච එකයි කියලා තරකන. ඒ නිසා අනුන්ගෙන් එන බයත් නැතිවීම ලොකු සාන්තියක් ජීවිතයකට. ඒ වගේම දණ්ඩ බය කියලා අනුන්ට දුක් දෙන්න ගියාම සීමා පන්නලා ගිය ගමන් පොලිසියෙන් අල්ලගෙන ගිහලා හිරේ විලංගුවේ දානවා. සීලවන්ත වෙච්ච මනුස්සයාට හිරේ විලංගුවේ වැටුණොත් බයක් ඇති වෙන්නේ මම කරපු දේකට මෙහෙම වෙන්න වටිනවා මීට මැස්ස මං කරන්නේ මේ තුනම මේ ජීවිතේ පුළුවන් පින්වත්නි අද කාලේ අල්ලස් දීලා බේරෙන්න. Tamanට taman කොච්චර පව් කරත් බය හිතෙනවනම් පොඩ්ඩක් බීලා පැත්තකට වෙච්චාම ඕක අමතක කරගෙන ඉන්න පුළුවන්. ඒක තමයි උඟ දෙනෙක් ඔය බොන්නේ. එහෙම නැත්නම් ඔය নানা ආකාර සූදු කෙලින්නේ Tamanගේ හිත Taman දිහාට ආවොත් දෙස් දෙනවා. ඒක කරතයි. ඊට පස්සේ අනුම් බනිනවට පත්‍රකාරයෙකුට ගාණක් ගෙවන එක විතරයි කරන්න ඕනේ. ඒ මිනිස්සයා ඒක සුදු හොදලා, කළු හොදලා සුදු කරලා පෙන්ලා දෙනවා අප්පා හරි සුද්ධවන්තයයි කියලා. ඒ වගේම දණ්ඩ බය ආපුවාම ඒ නඩුකාරයෙකුට අල්ලසක් දීපුවාම වැඩේ වේදෙනවා. නමුත් බුදුහාමුදුර කියනවා අන්තිමට එනවා දුක්ගති බය කියලා එකක්. ඔළුව පල්ලයට කඳ උඩට තියාගෙන හෙලෙන් පල්ලයක රැඳෙනා වගේ අපාය වැටෙනවා. ඒකට අල්ලසින් බේරෙන්න බෑ. නමුත් සිල්වන්තයා කිසිම අල්ලසක් නැගී මේ ජීවිතය අභීත තත්ත්වකටපත් වෙනවා අභය දීලා බෑම නිසා. ඉතින්දි මට කියන්න පුළුවන් ඔක්කොම গুপ্ত ශාස්ත්‍ර. ඔය ඔක්කොම මේ গুপ্ত විද්‍යාව සේරම බලපාන්නේ දුසිල්වතාවට පමණයි. සිල්වතාවට ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා සීල රැක්කොත් සීල ධර්මේ රැක්කොත් සීල ධර්ම විසින් Tamanට අරසාවක් දෙනවා අට්ඨානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය නැති වෙනවා. දැන් මේ දාන පින්වතුන් අපි දන් දුන්න පස්සේ බණ කියලා ඕක ඇති කරනවා. ඔයින් ඉන්නවා කලාතුරකින් කෙනෙක් මේ දන් දුන්නේ නිසරණ වනේට මේ ගේට්ටුවෙන් පල්ලෙහාදී ඔච්චරයි අපිට ලබන්න පුළුවන් මොකද වෙන්නේ උඩට ගිහිල්ලා බණ භාවනා කරුවොත් කියලා කලාතුරකින් කෙනෙක් එනවයි කියලා හිතමු. එයත් දීලා දෙමිල්ලක් කරනවා. දානදී වගේ දස දාන වස්තුව නෙවෙයි සීලේදී වගේ අභය නෙවෙයි උඩට ගිහිල්ලා ආනාපාන සතියට හිත යොදලා සක්මන් කරනකොට වම දකුණ වශයෙන් හිත යොදලා කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට මෙතෙක්කල් සංසාරේ ගినాපු ඒ පරිඋත්ථාන කෙලස් කියලා කියන නීවරණ ධර්ම ටික දීලා දාන්න වෙනවා. මෙතින් මම පොඩ පිටිපසට යනවා. සීලේදී අපි දීලා දාන්නේ වීතික්කම කෙලස්. සතුන් මැරීම හොරකම් කිරීම ආදී කාය දුස්චරිත සහ වචී දුස්චරිත දීලා දාන. දීලා දානකට අපි කියනවා අබේදිනවා කියලා. සමාධියේදී කරන්නේ ඊට යටින් තියෙන පරිඋත්ථාන කෙලෙස් වීතිකම කෙලෙස් වලට යටින් තියෙන පරිඋත්ථාන කෙලෙස් කියන සමනි භාවනා ජීවිතයේ පාවිච්චි කරන මේ නීවර ධර්ම ටික දීලා දාන. එතකොට හම්බෙන්නේ මොකද්ද? නීවර ධර්ම යටපත් වෙනකොට හම්බෙන්නේ මොකද්ද? ditta dhamma sukha viharane. santi sukha විවේකජම් පීති සුඛං. විවේකයෙන් හටගත්තා වූ පීති සුඛේ. මේක සරුවච්චන් වහන්සේ සඳහන් කරන්නේ निराமிෂ සුඛකේ. ආමිෂයෙන් තොර වූ निराමිෂ සුඛයක් ලැබෙනවා මොනවද අපි දීලා දාන්නේ නීවරණ ටික දීලා දාපුවාම. එහෙම නැත්නම් පරිඋත්තාන කියලා ටික දීලා දාපුවාම මේ ජීවිතය හම්බෙන්නේ निराමිෂ සුඛ. ඉතින් මෙතෙන්දි නම් තියෙනවා අර දානෙට සීලයට වඩා පුංචි අතිරේකයක් මේ නිරාමිස සුඛයේ කැප මිනිස්යාට පමණමයි සියලු සත්‍යයන් අතර. දානයේදී හම්බෙන මේ භවෝග සම්පatti කොයි ආත්මයේදීද ටික ටික හම්බ වෙනවා. ඒ වගේම බය නැතුව ජීවත් වෙනවා කියන එකට නිදර්ශනයක් වශයෙන් සරුවත් ආංශය පෙන්වන්නේ කේසර සිංහයා. කේසර සිංහා පින් කරලා නෙවෙයි සිංහ රාජ්‍ය වෙච්චාම ඌ මොකාටවත් බයයි. ඌට හැම එකම බයයි. නමුත් සිල්වතා කේසර සිංහට වැඩිය හොඳයි. නමුත් කේසර සිංහේකටවත් බෑ කවදාකවත් නිවර්ණ ගැන දැනගන්න නිවර්ණ ගෙවම් කරන්න සමාධියක් ලබන්න එයින් ලැබෙන ප්‍රීති සුඛයක් විවේකජ වූ ප්‍රීති සුඛයක් එහෙම නැත්නම් දිත්ත ධම්ම සුඛයක් එහෙම නැත්නම් සාන්ති සුඛයක් ලබන්න බෑ. ඒ නිසා මිනිස්සෙක් කියලා ඉපදුනා නම් බුද්ධෝත්පාද කාලේ නම් ක්ෂණ සම්පත්‍ය වශයෙන් Tamanට ඊයකන කන නිවදාහසේ ආදී අංග පුලාවක් සහිතව පිළිහිලා තිබුණා නම්, කල්යාණ මිත්‍රෝ දැක්කා නම්, බණ ඇහුවා නම්, මේ මිනිස්යා මේ ජීවිතයේ manussත්ව භාවයේ ඔප්නමියක් වශයෙන්, manussත්ව භාවයේ විකසිත වීමක් වශයෙන් පොඩා උත්සාහ කරලා බැලුවොත් මට පුළුවන් ද පැත්ත කරලා භාවනා කරලා මේ දීපු දාණය ගැන ජීවත් වෙලා දාන දානන ත්‍යාගානුසතිය කරන්නේ එහෙනම් තමයි ලබන දාන වළඳලා ස්වාමීන් වහන්සේලා මේ දාන වළඳලා සීල සමාධි ප්‍රඥා පුරනවා කියලා. ඒ පරහිත් වරසත්තානං හිතානුභව ලක්කන කියලා අනුන්ගේ හිතසුව සලකලා මෛත්‍රිය වඩන්න. එහෙනම් බුදු ගුණයක් වඩන්න නැත්නම් ආනාපාන සතිය වඩන්න පුළුවන් කියලා බැලුවොත් මේ දාන දුන්නා සත්‍යද සිල්ලක්කා සත්‍යද කියලා මේ ජීවිතය වශයෙන්ම යම් වෙලාවක අර නීවරණ නැති හිතකට එන්නේ ඉඳතියි. එතකොට Tamanda අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් සමාධි සුඛයක සේයා මාත්‍රේ එනවා. එතකොට තේරෙනවා මේ ලෝකේ අපි මෙතුආකල් සැපයක් වින්දානම් වින්දේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන්. දැන් මේ ධානයක හම් වෙන සමාධියක හම් වෙන සතියක හම් වෙන සුඛය කවදාකවත් ඇහෙන් නෙවෙයි ලැබෙන්නේ කනෙන් නෙවෙයි ලැබෙන්නේ නාසයෙන් නෙවෙයි දිවෙන් නෙවෙයි කයෙන් නෙවෙයි මනසත් නැති තැන. කල්පනා නැති තැන කල්පනා මලු වන කරදරයක්. එතකොට හිත මේ ඉන්දිය ධර්මගේ මිනුරුමුත්ත වෙලා මිනිස්සුෙකුට පමණක් මේ ජීවිතේ ලැබිය හැකි අමුතු තැනක් තියෙනවා. එදාට බුදුහාමුදුරුවෝ කියන මිනිහට ඇස් දෙකම පේනවා කියලා. එතෙක් කල් වෙන්නේ එක හැයි මේ ජීවිතේ හොඳසේ ජීවත් වෙනවා පින්දහම් කරගන්නවා නමුත් ගැඹුර පේන්නේ. ගැඹුර පේන්න නම් ඔය පරිඋත්තාන කෙලෙස අයින් කරලා පුංචි සමාධියක් යථාභූත ඥාන දසනට හේතු වෙන පුංචි සමාධියක් ආවම ඔන්න manussකම හම්බ වෙනවා. එතකම්ම මම මේක දුවට තරහ වෙන්න එපා. මිනිස්යාගේ තිරසනාගේ කිසි වෙනසක් නැහැ. මොකද ওই අනිජ්ජාති ඔක්කොම තිරසනුන්වා සාධාරණයි. එසා පසු කාලීන බුදුදහමසේ පහළ වුණාට පස්සේ ලෝකේ පහළ වෙච්ච සංග්‍රහ කරපු ශ්ලෝකයක සඳහන් කරලා තියෙනවා ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශු සමානහ ධර්මේන තේෂ මදිකෝ විශේෂ ධර්මේන හීන පශුර් සමාන කිය. ඒකෙදි කියනවා මේ ආහාර සෙවීම අතින් තීරසනයි මනුසයයි දෙනගේ එකම සමාන ක්‍රමයක් තියෙනවා. නින්දට කැමැත්ත ආසාව සහ අවශ්‍ය වෙලාවට නිදා ගන්නත් තිබුත් මේ දෙන්නගේ සමානයි. බය කියන එක මුළු මනුස්ස ලෝකෙම තිරිසන් ලෝකෙම පාලනය කරන එකම ධර්මය මේකට කෙලස් කියලා කියනවා. අතිකොන බය තියෙනවා. ඒ ඇතිමුත් මිනිසයා තිරසන සමානයි. මෛතුන සේවනය ඇතින් ಜಾතිය භෝග කිරීමේදී කිසි වෙනසක් නැහැ. ওই හතරෙන්ම තිරසන සහ මිනිසයා සමානයි. ඒ නිසා ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශුර් සමාන. නරයත් පශු කියන සතත් සමානයි. ධර්මේන තේෂා මදිකෝ විශේෂා. මිනිස්යාට පමණක් ධර්මයේ කියනවා. මොකද්ද? සීලෙන් දානේ සීලෙන් භාවනාවෙන් ගිල භාවනාව කරන්න පුළුවන් එකම සතා භාවනා කළ මෙලෝ වශයෙන් යම් ප්‍රමාණයක ඊට ධම්ම සුඛයක් විඳින්න පුළුවන් එකම සතා මිනිසයා විතරයි. මෛත්‍රික තරහ වෙයිද දන්නේ මට කියන්න දෙයියන්ට බෑ බ්‍රහ්මයන්ට බෑ. උන්දලත් ගිහිල්ලා ඒ වැඩ කරන්නේ මෙහෙදි පුරුදු කරලා ගියොත් තමයි. මේ මිනිස් ලෝකේ පුරුදු කරපු ඇත්තෝ තමයි එහෙ ගිහිල්ලා හරි කරන්නේ. මෛත්‍රික දීයු බ්‍රහ්ම තරහ වෙන්න එපා. අපි ඊට වැඩිය හොඳ තැනකින් යනවා. නමුත් ඒ ශ්ලෝකේ කියනවා එවැනි ධර්මයක් නැත්නම් ඌ හරකෙක් වගේ තමයි කියන්නේ. එවැනි ඌ මිනිස්සුෙකුට පමනක් කළ හැකි ඒ නීවර ධර්ම ටික දීලා මේ නැත්නම් ඒ කියන්නේ අපචිනාති ආචිනාතින උපචිනාති කියන විදිහට රස නොකරයි දීලා damage කියන එක සමාධි මට්ටමේ කෙරුවේ නැත්තම් කරලා ඒක රස විඳේ නැත්තම් අපි මේ ලැබපු මනුස්සාත්ම භාවයේ ඇස් දෙක අරලා දැකලා නැහැ යමුරක් දැකලා නැහැ ඒක නිසා එදාත් බුදුහාමුදුර පහළට ඉස්සරත් අදත් ලෝකේ මේ ධ්‍යාන භාවනා කර නැත්තන්ට සමාජයේ සැලකිල්ලක් තියෙනවා. උසස් තලයක් තියෙන මොකද ඒ අතර දෙපැත්තක් පේනවා. ආමිෂ සුඛේ සහ නිර්ආමිෂ සුඛේ. මම විස්තර කරන්න යන්නේ නැහැ මේ දෙක පිළිබඳව මොකද එතකොට අපිට ගොඩක් වෙලා යන නිසා ආමිෂ සුඛේ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ කල්පනා තුලින් ඇති වෙන දේ. නිර්ආමිෂ කියන්නේ රූප පේන්නේ ඇත්තක වහගෙන සද්ද නැත්තනකට ගිහිල්ලා නිස්සද්ද වෙලා ගන්ධ රස බලන්නේ නැතුව, කය හොල්ලන්නේ නැතුව එක තැනක තැම්පත් කරන හිතන්නේ හිතවිලි නැතුව සතියෙන් සමාධියෙන් ලබන මේ විතක්ක ਵਿਚාර පීති සුඛ එකකට ආදී ධානාංග. ඒ ප්‍රීති සුඛේ එනකොට අම්මගෙන් බීපු කිරි වලටත් වැඩිය වටිනවා. ශුඤ්ඤාගාරම් පවිත්තස සන්තචිත්තස බික්කුණෝ අමානුෂී රති හොಂತಿ පස්සන්තු උද්‍යබ්බයන් කියලා ශූන්‍යාගාරටපත් වුණා වූ ඒ සාන්ත සිත් ඇති භික්ෂුවට ඒ භාවනාදී උපතින ඒ භාවනා සුඛය අමානුෂිකයි කියලා තන manussත්ව ඉක්මවලා යනවා. ඉතින් ඒක වින්දේ නැත්තම් අපි පහත් පැටෙන පහත් తත්වයේ තමයි ඒ අනිකුත් අර ආහාර නිද්‍රා බය අති සමාන සත්ව ගන්නට වෙනවා. ඒක නිසා සරුවත් යන සිතාම අනුකම්පාවෙන්, ඊටාම ප්‍රඥාවෙන් සඳහන් කරන එක මනුෂ්‍යයන්ට කළ හැක්කක්. ඒ නිසා ලැබුවා වූ මනුස්ස ජීවිතේ බුද්ධෝත්පාද කාලයක හම්බුණා නම් පුළුවන් තරම් ඒ පරිඋත්ථාන කෙලෙස් දීලා දාන සමාධි භාවනා ටිකක් පෙළඹෙන්න ඕන. ඒ මොකද ඒක කවුරු කරලා දෙන්න බෑ. ඒකම කරපු කෙනාට කොච්චර ආදරය කෙරුවත් තාම දෙන්න බෑ. හැබැයි මේකේ පොඩි පරහක් තියෙනවා. බරක් දෙකක් පිළිලා දෙනවා එකක් නෙවෙයි දෙකක්. එකක් තමයි භාවනා කරන තාක් පමණමයි මේ නිරාමිෂ සුඛේ ලැබෙන්නේ ආයෙත් ඇස් දෙකල්ල එළියට ගියාම ආයෙ කාමරාග පාල වෙනවා ආයෙ මේ ආසාවල් පාලන නිසා ඔබා තබලා ගන්න පුළුවන් සැපයක් විතරයි දෙක ਸਰවඥාන්සි ලෝකේ පහළ වෙන්න ඉස්සලා තිබුණා මේක පිරිසින්නාන්සලා හිටියා තුන්කල් දකින්න ඉස්සින්නාන්සලා ඉඳලා නක්ෂත්‍රේ ආයුර්වේදෙම ඇති කරා දැන් සාරුවඥන් වහන්සේ මෙන්න මෙවැනි ලෝකයක තමයි පහළ වුනේ දානෙ තිබුණා එදා සීලෙ තිබුණා එදා සමාධිය තිබුණා ඊට පස්සේ සරුවඥාන්සේ ලෝකේ පහළ වෙලා මේ තියේදිත් හොයාන ගියා කිං කුසල ගවේෂි කිං සච්ච ගවේෂි කියලා. මොකද්ද මේ මේ තියෙන තත්ත්වෙදිත් මනුෂයා තාම හිර වෙලා ඉන්නේ. මොකද්ද පරහක් තියෙනවයි කියන්නේ. ඊට පස්සේ තමයි සරුවඥාන්සේ දැක්කේ මෙන්න මේ තට්ටු දෙකට මැද යටින් පරිඋත්තාන අනුසේ වීතික්‍රම කෙලෙස් අනු පරිඋත්තාන කෙලෙස් යට අනුසේ කෙලෙස් කියලා જાතියක් තියෙනවා මෙල්ලෝ සම්මත જાතියක කාටවත් පේන්නේත් නැහැ. පෙනුනත් පේන්නේ යාළුවෙක් මිත්‍රෙක් වගේ. හැබැයි කරන හරියක් කරන්නේ මේ කජ්ජනීය වැඩක්. කා දමන වැඩක්. පුලුස්සන වැඩක්. තවන වැඩක්. පෙළන වැඩක්. මේක නොදැක්ක තාක්කල් අනුසය කෙලස් නොදැක්ක තාක්කල් මිනිස්සයා කෙරුවේ මොකද්ද? ඒක සර්ව බලධාරි දෙයයන් ආංශයට බාර දුන්නා. මෞංකාර දෙයයන් ආංශයට බාර දීලා කිව්වා මේක මිනිස්සෙන්ට අදාළ නැහැ අපිට කරන්න බෑ ඒක දෙයයන් ආංශිකේ මනාපේ කියලා. නමුත් සරුවඥාන්සේ කවදාක බුදු වෙන තිස්සර වෙලා හොයාන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ අර ධ්‍යාන භාවනාත් කරලා අන්තිමට ඒ සරුවඥාඥානෙ ලැබුවයි කියලා කියනවා අනුසය කියලා දැකලා ඒකත් අපචිනාති උපචිනාතින අපචින ඒකත් දීලා දාන්න කියනවා. මේ අනුසය කෙලෙස් දීලා දාන්න දීලා දානවයි කියලා කියන්නේ කදාකින් තර්කයෙන් ඔප්පු කරන්න බැරි එකක්. මම උත්සාහ කරන්නම් මම දන්නේ නැහැ ඒක තේරුම් ගනීද නැද්ද කියලා. මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. මේ දන් දෙන පින්වතා ඡන්දේ උපාසකම් මහ උපාසකම් මහත්තයා දන් නොදෙන කෙනාට බණින ගතියකෝ දන් දෙන මම උසස්සි කියලා හිතන මාන්නිකුත් ඇති කරගන්න. එහෙම නැත්නම් අඬහැරියට දන් <coughs> දන් දෙයි. දන් දීලා විසාර බෝඩ් ගන්න. මෙන්න මේ කිරුවේ මමයි කියලා. ඒක මම මේ වැරද්දක් කියන හදනවා පාපයක් නෙවෙයි. නමුත් ඒ පුද්ගලයා තුළ මේ කරපු පින බැන මාන්නයක් ඇති නොවේයි කියලා සහත් කියන්නේ ඒ විනට කැමැති වෙන තණ්හාවක් ඇති නොවේයි කියලා සහතිකයක් නැහැ මමයි සම්ම්‍ය දෘෂ්ටිකේ ඉන්නේ අනික් කට්ටිය මිත්‍යා දෘෂ්ටිකේ ඉන්නේ කියලා දෘෂ්ටියක් ඇති නොවේයි කියලා සාතිකයක් නැහැ. නමුත් ඒකේ පුද්ගලයා දැකලා දුරු කරවන්න මේක දුරු කරන්න ඕනෑ කියන හැඟීමක් සාමාන්‍ය දන්දින උපාසකයන්ට වෙන්නේ නැහැ. නොවෙන්න ඉඩ තියෙනවා කියලා මම ඒක නිවැරදි කරනවා. ඊගාට සීලයක් රැකපු කෙනා අනිවාර්යයෙන්ම දුස්සීලය දිහා පහත් කළා සලකනවා. මම උසස් කළා සලකනවා. මේ තුලිමුත් දාණයට වඩා බරපතල විදිහට තණ්හා මාන දිටි උපයන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි දීලා දැම්මට සීලය කියලා අබයක් ආපහුසට ගන්නව තණ්හාමාන දිටි තුනක්. හැබැයි ඒක අපිට පේන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් බැලුවකට පේන්නේ ඒක කමක් නැහැ සිල් රකින්න නෙමෙයි. කියලා අපේ තුල තාමත් අර තණ්හා මාන දිටි ඇතිකරන්න ඉඩ තියෙනවා. භාවනා කරලා සමාධියක් ඇති වුණා නම් ඕක ඉහවහ යනවා. මේ භාවනා පන්තියට මම සම්බන්ධ වුණා දවස් 10ක් භාවනා කරා එකෙකුට බැරි වුණා සම්පර්තපන් ධ්‍යානට යන්න මම විතරයි ප්‍රථම ධ්‍යානෙ ලැබුවේ කියලා ආන්න ඉතින් අඳිනවා. ඉතින් අං එනවා. ඇවිල්ලා ඒ ලැබපු නැති කට්ටිය තිරිසන්සත්තු වාගේ මම විතරයි දිවි ලෝකේ ඉන්නේ මම විතරයි බ්‍රහ්ම ලෝකේ ඉන්නේ කියලා අන් එන්න පටන් ගන්නවා. එතනදිත් ඇත්තටම අපි නිවන ධර්ම ටික නම් දීලා දානවා තමයි. නමුත් අර තණ්හාමාන දිට්ඨිය වල දානටත් වැඩිය සීලටත් වැඩිය බරපතල එකතුවක් එකතු වෙනවා. මෙන්න මේ නිසා තමයි සරුවත්තරහන්සේ ආලාර කාලා මුද්‍රකාරාම පුත්‍ර කියන මේ දෙන්න ළඟට ගිහිල්ලා හත්වෙනි ධානයේ අටවෙනි ධානයේ දක්වා රූප ධානය ලැබලා ඒ ගුරුවරු කිව්වා මගේ ආපු પરම්පරාවේ ශිෂ්‍යයන්ගෙන් කවදාකවත් ඔබතුමා විතර දක්ෂික ආවේ නැහැ. ඒ නිසා ඔබතුමා මයේ පස්සේ මේ પરම්පරාව ගෙනියන්න නතර වෙන්න. මෙතන 500ක් සෙනක ඉන්නවා 250ක් දැනට බාර ගන්න. මම 250ක් කරන්නයි ඒ නිසා ඉඳලා ඉඳී කිව්වා. බුදු වෙන්නේ ඉන්න ඒ බෝසතාණන් එනතන සම්ම මේ සිද්ධාර්ථ තාපසතුමාට තේරුණා මේක ඇතුලේ මේ මාන්නයක් වැඩෙනවමයි. තණ්හාවක් වැඩෙනවමයි. මේක ඇතුලේ දෘෂ්ටියක් වැඩෙනවමයි. ඊටසේ වැඳලා කිව්ව නෑ මම යන්නම් කියලා. ගිහිල්ලා තමයි ওই 10 අවුරුද්ද දුෂ්කර ක්‍රියා කළ ඉවර කරලා විද්‍යා ප්‍රතිලාභය ලැබලා උන්වහන්සේ දැකගත්ත මේ සෑම තැන කිරීම දීලා දැමුීමක් තිබුණාට ඇතුලේ මොකද්දෝ ඇඟට නොදැනි යටින් එකතුවක් තියෙනවා මේවට අපි සාමාන්‍ය ਸਰවඥාන්තිගේ වචනෙන්ම කියනවනම් තණ්හාමාන දිට්ඨි කියලා තමයි කියන්නේ. මම දන්නේ ඒක එච්චරම ඊවහර භාෂාවේ තියෙන එකක්ද කියලා මේ මාන්නක්කාරකමක් එනවා. මම සිල්වන්තයි, මම ගුණවන්තයි, මම ධානවන්තයි. ඒ වගේම දෘෂ්ටිගත වීමක් වෙනවා. ඒකට ආස කරනවා. විපස්සනා විදී පින්වත්නි ලද්දාවට මේක කියලා දීගෙන යන්නේ. මොන්නම හේතුවක් නිසාවත් සතිය ඇති උනායි කියලා සමාධිය ඇති උනායි කියලා ප්‍රඥාව ඇති උනායි කියලා සද්ධාව ඇති උනායි කියලා මේ වීරිය ඇති උනායි කියලා මාන්නයක් ගත්තනම් ඒ කියන්නේ යා විපස්සනාව අයන්නවත් දන්නේ. ඒ නිසා විපස්සනාවේදී අපි දානෙ දෙනවට වැඩිය සීල් රකින්නට වැඩිය සමාධි වටනට වැඩිය අනුසය කෙලස් දීලා දානවයි කියලා කියන්නේ දීලා දෙමින් ඇති වෙන්න පුළුවන් ඒ තණ්හාව ඒ මානෙ ඒ දෘෂ්ටිය පිළිබඳව ඉතාමත්ම සැලකිල්ලෙන් හරියට බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ආසයනුසේ ඥාණයෙන් අපේ දිහා බැලුවා වාගේ අපි භාවනා කරන ගමන් මේක හරියෑම නිසා මට මාන්නයක් එනවාද? හරියෑම නිසා මට දෘෂ්ටියක් පහළ වෙනවාද? හරියෑම නිසා මට තණ්හාවක් ඇති වෙනවාද කියලා නිතරම අවදියෙන් ගත කරා. ඒ විතරක් නෙවෙයි අපි සබ්‍රක්‍මචාරින් වහන්සේලා සමග භාවනා කරන අයට පවරනවා අනේ එහෙම දෙයක් මට තියෙනවනම් මං කෙරේ අනුකම්පාවෙන් මට කණ්ණාඩියක් වෙන්න. මට පෙන්වන්න මට පෙනේවා ඇත්තටම කියනවනම් මේ සරුවචන් වහන්සේගේ තියෙන ඒකට මහා කරුණාවට වෙනද මහා ප්‍රඥාවට වැටෙනවද දන්නේ තමන් කොච්චර භාවනා කරත් ඒ අනුන්ගේ හිත තුල ක්‍රියාකාරකම් තුල තමන්ගේ ඡායාව වැටිලා ඒ ඡායාවෙන් තමයි ඇත්තටම පින්වත්නි අපි හැදෙන්නේ අපේ ඇතුලේ භාවනාවෙන් නෙවෙයි ඇතුළේ භාවනාවෙන් යම් වෙනසක් ඇති කරන නමුත් ඒ පරිසරයෙන් සමාජයෙන් අපිට ලැබෙන ප්‍රතිචාරයෙන් තමයි අපි දැනගන්නේ අපි නිවන දිහාට යනවද නැත්නම් තණ්හාමාන දිටි වඩලා මිනිසුත් එක්ක ගැටුම් ඇති කරනවා. මේ නිසා දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවචනාසික උපස්ථාන ඉවරච්ච වෙලාවක පන්සලේ හේවණැල්ලටලා භාවනා කරගෙන ඉන්නකොට උන්වහන්සේට කල්පනා වුණා අනේ මේ සරුවචන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙච්චාම අපි වගේ ඇත්තන්ට මොනතරම් සාන්තියක්ද? අද මම යම් නිර්ාමිෂ සුඛයක් එහෙම නැත්නම් අවේදිත සුඛයක් විඳිනවා නම් අඩු ගානේ මේකේ 150ක් බුදුහාමුදුරන්ට දෙන්න ඕන. මම තමයි භාවනා කෙරුවේ මම තමයි දුෂ්කර ක්‍රියා කරේ මම තමයි ගීගේ අතහැරියේ මම තමයි දන් දුන්නේ නමුත් ප්‍රතිඵල වලින් අඩු ගන්න 150 බුදුහාමරට දෙන්න ඕනේ කියලා ගිහිල්ලා පත්ක දෙල්ල වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ කියලා මට මේ වචනයක් කියන්න අවසරයි මට හිතෙනවා ස්වාමීන් වහන්සේ අපේ මේ Brahmacharya ජීවිතයේ ප්‍රතිඵල 150ක්ම රඳලපවල කියලා තියෙන්නේ කල්යාණ මිත්‍රෙක් අතේ කියලා. බුදුහාම කියන ඔහොම තිබිච්චාව යන දොහම නතර කරගනින් ඔය කතාව. 100%ක්ම කල්යාණ මිත්‍ර අතේ කියලා. ඒක නිසා විපස්සනා කරන කෙනාට දන් දෙන කෙනාට වැඩිය සිල් ලකින කෙනාට වැඩිය සමත කරන කෙනාට වැඩිය විපස්සනා කරන කෙනා තමන්ගේ පිළිඹුව වැටෙන්නේ අනුන්ගේ හිතේ ඒක උකහා ගන්න දන්නේ නැත්නම් බල්ලා වලිගයල්ලන්ට කරකෙන්නා වාගේ එක තැන කරකේ. සංසාර වටෙමයි. අවිතික භාවනා කරන කටියට රහත් වෙච්ච ඥාන නැති වෙන්න පුළුවන්. නමුත් මේ සමාජයෙන් අපිට ආපස්සට ලැබෙන ප්‍රතිචාරයෙන් තමයි නැත්නම් අපි සමාජයත් එක්ක ගත කරන ජීවිතේ අපිට ලැබෙන ප්‍රතිචාරයෙන් තමයි මම කවුද කියලා තීන්දුවේ. මේක නැතුව නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය නැතුව අපි පින්වත්නි අසරණයි. අපි අනාතයි. අපිට ගන්න දෙයක් නැහැ. කවදාකවත් භාවනාවකදී ලැබෙන ප්‍රතිඵලයක් පුද්ගලික නැහැ. ඒක අපි දකින්නේ අනුන් අපිට දක්වන ප්‍රතිචාරදී. ඒ නිසා අපි නිතරම අනුන් කෙරෙහි කටයුතු කරනකොට කණ්ණාඩියක් පාවිච්චි කරන කෙනා ඒක නිතරම පිරිසුදු තියාගෙන ඉන්නා වගේ අනුංග ප්‍රතිචාර Taman කෙරෙහි එන විදියට ගත කරන්න ඕනේ. ඒක ලිවලා පුළුවන් තරම් ඒ දේ හානි කරන අනුන් අපි කෙරෙහි වරදොල පටලවා ගන්න සෑම දෙයක්ම දීලා දාන්න. කවදාකවත් රැස් කරන්න එපා. රැස් කරන්න කරන්න වෙන්නේ මොකද්ද? අනුශය කෙලෙස් රැස් කරන්න කරන්න අනුන් අපේ දිහා බලන්නේ පිළුණු වෙච්ච බත් එකක් දිහා බලනවා. බලුවමනයක් දිහා බලනවා වගේ. සර්පකුණක් දිහා බලනවා වගේ මේ මිනිහා භාවනා කරන්න කරන්න මාන්නක්කාර වෙනවා. මේ මිනිහා භාවනා කරන්න කරන්න තණ්හාව ඇති කරනවා. දෘෂ්ටිගත වෙනවයි කියලා කියා ගන්න බැරි තැනටපත් වුණා නම් අපි අසරණයි. අපි අනාතයි. ගහලා හරි කමන්නේ. බැනලා හරි ගමක් නැහැ කියන්න පුළුවන් නම් උඹ භාවනා කරන්න කරන්න මහානක්කාර වෙනවයි කියලා අනේ මනුස්සයද වඳින්න වටින. බුදුහාමුදුර වෙන්නේ එයා තමයි මේ වෙලාවට. ඒ නිසා උගාක් කළාට අපිට විවේචනය කරන්න නැත්තෝ අපේ අඩුපාඩු පෙන්නේ නැත්තෝ එහෙම නැත්නම් අපි ගැටෙන්නේ නැත්තෝ අපිට පේන්නේ නොදකින් නොපතන් නොදොමකින් කියලා. විපස්සනා කරන මනසට එහෙම ලයිසන් එකක් නැහැ. එයා තේරුම් අරගන්න ඕනේ අන්නේ යත්තන්ගේ ආකල්ප තුලින් තමයි අපට මමයා කියන්නේ කවුද මම ඉස්සට වැඩිය ප්‍රශ්න ඇති කරන කෙනෙක්ද ප්‍රශ්න නැති කරන කෙනෙක්ද එන්න එන්න මම කොච්චර ප්‍රශ්න ඇති කරුවත් මේකේ යමක් ඉගෙන ගන්නවද එන්න එන්න එන්න මට කවදා හෝ ගැටුමක් නැතුව යන්න පුළුවන් තත්ත්වයට එන්න පුළුවන්ද කියන එක අපි අනුන්ගෙන් ඇහුවට අපි ළඟ ඇතුළෙන්ම තියෙනවා ඒක වටහා ගන්න ගතියක් ඒක මනුස්සකමත් එක්ක එන එකක් අන්න ඒක පාවා දෙන්න එපා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මම කරදර ඇති තැනකින් කරදර නැත් තැනකට යනවාද ආලෝකයෙන් ආලෝකයට නැත අන්ධකාරයෙන් අන්ධකාරයට නැත හොස්සලඟින් මැස්ස යන්න බැරුව අනිත් එක රුස්සන් නැත්නම්කට එනවද ඒක අහන්න කර්මස්ථානාචාර්යවරු ඕනේ නැහැ ඒක දැනගන්න පේන අහන්න ඕනේ කමක් නැහැ Tamanne තීරෙනවා නමුත් මේකෙදී ඉතින් අර මේ භාවනා පැත්තේ අවුරුදු 20ක් හිටපු කෙනෙක් වශයෙන් මට කියන්න පුළුවන්නේ අපි යම් දවසක අපි හිතමු මම රාග චරිතයක් කියලා තේරුම් ගත්තයි කියලා. එතන මම ද්වේෂ චරිතයක් කියලා තේරුම් ගත්තයි කියලා. එහෙම නැත්නම් මම මෝහ චරිතයක් කියලා තේරුම් ගත්තයි කියලා. ඒක එච්චරම ගියර 100ක් හරියන්න වෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ මම උත්සාහ කරනවා කියලා හිතමු. තිබුණු රාගය අඩු කිරීමට ටික ටික ටික ටික ගෙවලා දාන පැත්තට. තිබුණු ද්වේෂය ටික ටික ටික ටික ගෙවලා දාන්න අපි ප්‍රතිපත්ති පුරනයි කියලා හිතමු. හික්මෙනවයි කියලා හිතමු. මෝහයේ නමුත් මේ බාහිර කෙනාට පේන්න තියෙන මේ මනුස්සයාට තාම රාගේ තියෙනවනේ කියලා. අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ඒ රාගයේ ඇති හැටියෙන් දැකලා මේක අපි පුලුස්සන දෙයක්, අපිව කාදමන දෙයක්, මේක අපිව සංසාරේ බඳින දෙයක් කියලා ගෙවන් දබන්න. ඉතින් ඒකට උත්සාහ කරනකොට ලෝකයා අපිට පේන්න තියෙන්නේ මහා ලොකට පඬිතුයා විදිහට භාවනා කරනවා තාම රාගේ තියෙනවා කියලා. ඒගොල්ලෝ කෙලින්ම හිතන්නේ අපි rahat වෙලා ඉන්න ඕනේ අපි ළඟ රාගේ තියෙන්න බෑ කියලා. නිසා කිසිම කෙනෙකුගෙන් අනුකම්පාවක් නම් ලැබෙන්නේ නැහැ. මං කියනවා ඒකලත් කමක් නැහැ කියලා. අපේ හිත අපිට අනුකම්පා කරන්නේ අපි හිත එකවරම සුද්ධවන්තයෙක් වෙන්න හදනවා. අපිට ඒ වෙලාවේ කල්පනා කරන්න තියෙන මට ඊයේ තරම් රාගය අද අඩු නම් ඕක තමයි බුද්ධ ධාතුන් කියන්නේ. ඕක තමයි ඉවසීම කියලා කියන්නේ. ඕක තමයි උපේක්ෂාව කියලා කියන්නේ නිසා කවුරු මට බැන්නත් මගේ හිත මට දෙස් දුන්නත් මගේ රාගෙ ටික ටික ටික අපචිනාචින උපචිනාති. ගෙවම් කරනවා රැස් කරනවා නෙවෙයි නං. ඔయిత වැඩි යමක් මේ අවුරුදු 2600ක් පරණ වෙච්ච බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වෙන්න එපා. මේකත් විශාල ලොකු දෙයක් කියලා හිතා ගන්නවා. මුළු ලෝකෙම කාමයට දුවද්දි. දිවා රාත්‍රී දෙකේ කාමයට දුවද්දි. මමත් එහෙම ලෝකේ ඉඳලා අද මම අඩු ගානේ දානීය වශයෙන් හෝ ටික ටික දීලා දාන්න හදනවා. සීලේ වශයෙන් හෝ අබෙහි දීලා දාන්න හදනවා. සමාධිය වශයෙන් හෝ පරිඋත් ทาน කෙලෙස් දීලා දාන්න හදනවා. විපස්සනා කරනකොට ඕ තණ්හා මාන ටික වල දාන්න හදනවා. ටික ටික ටික ටික හරි කවන්න මගේ රාගය වෙනවා නම් මේක ධර්මීයේම ආශ්චර්යයක් විදිහට සලකලා මට මේක දිගටම නිරීක්ෂණය කරන්න ලැබේවා ලෝකයා මට දොස් කියයි මගේ හිතත් මට දොස් කියයි නමුත් අපචිනාචින උපචිනාචින අපචිනාති මේක ගෙවා දැමීමක් වෙනවා නම් සරුවත්ංශය සඳහන් කරන්නේ අත්පොරොවක් පාවිච්චි කරන වඩුවක් ඒ අත්පොරොව පාවිච්චි කරන්න කරන්න ගලේ උලන් වෙනවා ගලේ උලන්න උලන්න උලන්න මේ මොනත බොහොම දිලිසෙන සුළු ගතියකට පාවිච්චි වෙනවා. පාවිච්චි කරන්න කරන්න යා වඩු වැඩි පාවිච්චි කරනවා. නමුත් ඒ ඒ මොනත මොහත ගාන්න ගාන්න සිද්ධ වෙන්නේ මොකද්ද? ගලේ ගාන වාරයක් පාසා පුංචි කොටහක් ගෙවිලා යනවා. ඒ හා සමානව සරුවත්යන්සේ සඳහන් කරනවා ඒ අත්පුරෝවේ අත මිට මිට අතට ගෙවිලා දිලිදෙන්න පටන් ගන්නවා. මිට ගෙවෙනවා. මිට පොලිෂ් වෙනවා කියලා කියන්නේ ඔප වැටෙනවා. ඉතින් මේ වඩුව දන්නවලු මං ගත්ත දවසට වැඩිය දැන් මුණත හොඳයි දිලිසෙනවා මිට පොලිෂ්ලා තියෙන කියලා. හැබැයි එයා දන්නේ නැතුළු එක සැරයක් කොටනකොට හෝ එක සැරයක් ගලේ ගන්නකොට කොච්චරක් තලයේ ගෙවෙනවද කොච්චරක් අතට මැදිලා ගෙවෙනවද කියලා. මොහොත් හරුවත් යනස කියනවා පාවිච්චි කරන්න කරන්න මේක ගෙවෙන එක නම් සර්වඥාන්සේ වග වෙන්නේ. කවදා හරි වැඩ අරගෙන අරගෙන ඉවර වුණාට පස්සේ මේ මිටෙන් වැඩ ගන්න බැරි විශේෂයෙන්ම තලයේ ගෙවුනට පස්සේ ඔක කැලේටලා විසිකරන්න ඕනයි කියන එක වඩුවට උගන්වන්න ඕනේ නැහැ කියන. ඒ තලයේ ගෙවුනට පස්සේ ඉතින් වැඩ ගන්න බෑ විසිකරලා. අන්නේ වගේ තමයි අපේ කෙලෙස් ගෙවෙන්නේ ඒ වඩුවා ඒ අත්පොරව වැඩ ගන්නවයි කියලා හිතලා ගලේ උලන වාරයක් පාස තමයි. කවදාකවත් කෙවිලා කුට්ටි වශයෙන් කැඩලා යනවා නිය පොරෝ හොඳ නැහැ. හොඳ පොරෝ නම් ගෙවෙන්නේ ලාවට තමයි. හැබැයි මුවාත දිලිසෙනකොට හිතා ගන්න පුළුවන් මේක ගෙවෙමින් තියෙනවායි කියලා. පොරෝ එමිට ගෙවෙනකොට දැනගන්න පුළුවන් මේක මැදෙනවායි කියලා. ඔච්චරයි සංසාරය කියන්නේ. ඔච්චරයි භාවනාව කියන්නේ. මේ බව වග බලා ගන්න. පොරොවේ තලේ මලකට කාලා රඹහ වෙලා දීලා තියෙනවනම් තේරුම් ගන්න වැඩ අරගෙනත් නැහැ මැදලත් නැහැ. මිටේ රළුව තියෙනවනම් බෑ. ඒ නිසා මේ ගෙව ගෙව දැමීමට කරුවචන කියන්නේ ආචිනාතින උපචිනාති. ගෙවා දමනව රැස් නොකරනවා කියන. ඉතින් භාවනා ජීවිතය ගත කරන හැම දවසකම ඉඳ ගන්න හැම පරියන්කයකම හැම සක්මනකම හැම චිත්තක් කියන පාසාම අපි උත්සාහ කරන්න ඕනේ තිබුණු රාගය දෙක්ක දකින්නවා දිගපළලයි ටික ටික ටික ටික ගෙවෙන. තිබුණා නම් ද්වේෂයක් ඒකත් ගෙවෙනවා. එහෙම නැත්නම් මෝහයක් නොදන්නාකම තියලා ගෙවිලා යනවනම් අපිට හිතන්න තියෙන්නේ අපි මේ ශාසනය වෙනුවෙන් අභ්‍යන්තර ශාසනය වෙනුවෙන් භාවනා ජීවිතය වශයෙන් කළ යුත්ත දැන් කෙරෙනවා. අපි හිතන තරම් කුට්ටි වශයෙන් මේක ගෙවන්නත් බෑ. ගෙවෙනම නම් ඕක රාගෙ නෙවෙයි. ඉතාමත්ම හිමින් තමයි ගෙවෙන්නේ. අන්නේ ගෙවෙන අතරමැද තමන්ගේ තණ්හා මාන දිටි වැඩෙන්නේ නැති වෙන්න නම් සබ්‍රක්‍මචාරින් වහන්සේලාගෙන් අනුමත වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි සත්පුරුෂයන් වහන්සේලාගෙන් අනුමත වෙන්න ඕනේ. අපිට කාගෙන්වත් බාධාවක් නැහැ. අපි වාතත් බාධා කරන්නේත් නැහැ. මෙන්න මෙහෙම දිගට දිගට දිගට දිගටම ගෙවා දැමීම මිස රැස් කිරීම අපේ අතින් වෙන්නේ නැත්නම් දානේදී දසදාන වස්තුව දීලා දාලා අපි සතුටු වෙන්න වගේ මෙතනදී අපි දීලා දාන්නේ තණ්හා මාන දිට්ඨිම තමයි එහෙම නැත්නම් රාග දෝෂ මෝහම තමයි. නමුත් කවදාක පෙනිපෙනී නෙමෙයි ගෙවෙන්නේ. ඒ වුණාට ඒක සිද්ධ වෙනවා. ඒක සර්වඥාන්සේ සඳහන් කරලා තියෙන්නේ ධර්මයේ තියෙන උපනයන ගුණයේ වශයෙන්. ගොරෝසු තැන සිට සියුම් තැනටපත් වෙනවා. සියුම් තැනින් අතිසූක්ෂම තැනටපත් වෙනවා. ඒක ධර්ම නියාමයක්. අපිට තියෙන එක බාධා නොකර වෙන්න අරින එකයි. දාන දින එකන සීලයට නගිනවා. සීලේ කරපු එකන සමාධියට නගිනවා. සමාධි භාවනා කරපු විපස්සනාට නගිනවා. විපස්සනා නගලා ගොරෝසු කෙලෙස් වලින් පටන් අරගෙන ටික ටික ටික ටික ටික ගෙවි යන එක රේකී ක්‍රමයකට නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒක චක්‍රාකාරව පුදුමාකාර ක්‍රමයකට ගෙවෙන්නේ. ඇත්තටම කියනවා නම් භාවනා කරන යෝගාවචරයට මොන්නම තාලකින්වත් ඒක ප්‍රමාණ කරන්න බෑ. ඒ තරම්ම ඒක සංකීර්ණ ක්‍රමයකට ගෙවෙන්නේ. නමුත් ගෙවෙන බවට නම් සාධක හම්බ වෙනවා. සාක්ෂි ලැබෙනවා වෙනදා තරම් ගැටුම් නැහැ. වෙනදා තරම් අර ආතතිය නැහැ. ප්‍රයෝග කරන ගතිය නැහැ. හැබැයි කවදාකවත් Tamange භාවනා සඳහා කරන කාලසටහන වෙනස් කරන්නෙත් නැහැ. මේ වෙලාවට වාඩි වෙනවා භාවනා හරියට වාඩි වෙනවා නැතුණත් වාඩි වෙනවා. භාවනා හරියට වැරදුනත් කරලා යුතු සක්මන කරනවා. හරියට වැරදුනත් ඉදින්දා ජීවිතේ පුළුවන් තරම් සතුටුමත් වෙලා ඉන්නකොට අන්තිමට ඒක නිකන් වතක්. ඒක චර්යාවක් වඩටපත් වෙලා පිට කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ මිනිස්සයා ඇයි මේ තරම් යෙදිලා මේ වැඩේ කරන්නේ. මොතේ පුද්ගලයා දන්නවා බුදුරජාණන් අපිට දීලා තියෙන වඩු වගේ උපමාව අත්වේ අත් පොරොයේ උපමාව ඔක ගෙවෙන්න අරිනවා. ඒක නිසා ඒ යම් ආකාරයකට දැන් අපි අත්පුරවේශියුම් භාවයේ වගේ මේ භාවනා ජීවිතයේදී ඇතිවෙන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ තීක්ෂණ භාවය දිනු කරන්න ඕනේ නම් අපේ අටුවාචාර්යින් වහන්සේලා නවහාකාරයක් විස්තර කරලා තියෙනවා. ඒ uppannānaṁ sankhārāṇaṁ khayamevānupassati කියලා සියලු සංස්කාර ධර්මයන්ගේ නැත්නම් සකස් කිරීම වල ආරම්භීම් වල ගෙත්තම් වැඩ එමීට එමීට එමීට එමීට ගෙවා දමනවා. ඊට වෙදී ලස්සන පද තුනක් සක්කච්ඡ කිරියා සම්පාදේති සාතච්ඡ කිරියා සම්පාදේවි දේති සද්ධාය කිරියාය සම්පාදේති කියලා පද තුනක් සඳහන් කරලා තියෙනවා. ඒක ලොකු ස්වාමීන් වෙනම බණක් මේ කරුණු තුනම ඇල්ලලා සඳහන් කරලා තිබුණා මම හිතන එකට සුදුසයි කියලා ඒ ස්වාමීන් වහන්සේ සප්පාය කිරියාය සම්පාදේති. ඒ යෝගාවචරයට තේරෙනවා මම මේ කරගෙන යන ගෙවා දැමීම. අනුසේ පරිඋත්තාන කෙලෙස් වීචිකම කෙලෙස් අනුසේ කෙලෙස් ගෙවා දැමීම සඳහා කොයි කෙනෙක් ඇසුරු කරත් හොඳයිද? ඒකට සප්පාය පුද්ගලයා කවුද? නැත්නම් කල්යාණ මිත්‍යා කවුද? ඒ සඳහා ඇසීතු ධර්මයේ මොකද්ද? කෑ යුතු ආහාරය මොකද්ද? ඇඳිය යුතු ඇඳුම මොකද්ද? වසන්න ඕන ඉරියව්ව මොකද්ද? කොයි දිශාවට හැරෙන්න ඕනද කියලා ඒ කරුණු එන්න එන්න එන්න එන්න Tamanට වැටෙන්න පටන් ගන්නවා. අන්නේ වැටෙන දේ ආරම්භයේදී ගුරුවරයා කියන විදිහට අපි පැය හතරක් ඉඳගෙන භාවනා කරනවා පැය හතරක් සක්මන් කරනවා ඉතුරු වැඩවල සතුටුමත් වෙනවා කියලා කාලසටහන කරන්නේ. ඔය ඉස්සරහට යනකොට යනකොට තමන්න තියෙනවා තමන්න පැය මදි. පැය කමාරක් දෙයක් වුණත් වාඩි වෙන්න වෙනවා. සක්මනක් කරන්න වෙනවා කියලා කළ යුතු සැප සාධක කරුණු සප්පයි කියලා කියන සැප කියන වචනේ තමන්ටම තේරෙන්න පටන් ගන්න නිසා ඒ සැප කරුණු සලසා දීමට අපේ ශාසනය කියන්නේ අනුග්‍රහ කරනවා කියන්නේ. මේ අනුග්‍රහය පිනිස දෙවන්නේත් බලපාන්නේ. තමන් ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත නම් තමන් ගත කරන ජීවිතය තුළ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ වැඩේට yaadෙන සප්පාය කරනු සලසා දීමට කියන්න පුළුවන් මොලේ පාවිච්චි කරනවා කියලා. ලුණු මිනිස් කන මිනිහාගේ මොලේ කියනවා. එහෙම නැත්නම් ප්‍රයෝග ඥාන කියලා. දෙවන්නේකින් උදව් ඉල්ලන්න එපා ඒකට. මොකද එයාගේ සප්පාය නෙමෙයි මෙයාට බලපාන්නේ. දෙක තමයි සාතච්ච කිරියාවේ සම්පාදේ. සතතාභ්‍යාසයේ තියෙනවා. සතතාභ්‍යාස කියලා කියන්නේ නිතිපතා මේකට යෙදෙන්න ඕනේ. සරුවච්චන් වහන්සේ මේ පින්තුන් දන්නව ඇති බුදු වුණාට පස්සේ තානාපාන සතිය වැඩුවා. වරින් වර වරින් වර පාර්ලී වණේට වැඩලා ආරණ්‍ය ගත වෙලා උන්වහන්සේ බණ භාවනා කරනවා කියලා යනවා සංඝයාට කිසි කෙනෙක් මාව හම්බෙන්න එපා. පින්ඳ පාත ගේන්න පින්ඳ භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා මයි ළඟ පාත්‍ර පිටිලා යන්න මම ඒ චුට්ටික බලා ගන්නවා. ඉතින් මොකද්ද මේ බුදුහාමර බුදු වෙලා මොනවද කරන භාවනාව? يعني ඉවර කරලා නැහැ වගේ වැඩ ඉවර කරලා නැහැ වගේ. ඒක නෙවෙයි උන්වහන්සේ සඳහන් කරලා තියෙන්නේ මේ ආදර්ශයක් කියන්නේ. මම දැන් වැඩි ඉවරයි මට පුළුවන් අනුන්ට බණ කී කියා විදින්න. ඒ නිසා මට දැන් කොයි දේ කිරුවත් කමක් නැහැ කියලා කවදාකවත් නෑ උන්වහන්සේ අලුතින් හරියට භාවනා කරන්න හදන කෙනෙක් වගේ ඒ නිති අභ්‍යාසයට නිති කාලසටහනට <clears throat> ගරු කරලා සතතාභ්‍යාසය කළා කියනවා. උන්වහන්සේ බැලුවේ ජීවත් වෙන කාලේ ලැබපු ලාභ සත්කාර නෙවෙයි පිරිනුවම් පෑවට පස්සේ මොකද්ද ලෝකයා ගන්න ආදර්ශය කියලා. මේ සතතාභ්‍යාසය ගැන කියනකොට අර ඉන්දියාවේ හිටපු මිනිස්සෙක් කියලා තියෙනවා ඒ ඔස්තාද් අල්ලාරාක්හගේ ගුරුවරයා ඒ මුස්ලිම් මිනිස්සෙක් එයා සිතාරේ පිළිබඳව දේව තත්ත්වයටපත් වුණා. ඊට උසා ගාන්ධාර්වකේ තත්ත්වයටපත් වෙලා තිබුණා. එයා කරන්නේ එයාගෙන් තමයි ඔය ඔය ඔස්තාද් අල්ලාරාක්හා ඒ ඔක්කොමල පහළ වුණේ. ඉතින් එයා කියලා කියනවා මම දවසකට ශිෂ්‍යෝ හිටියත් නැතත් පැය 9ක් සිතාරේ වාදනය කරනවා. ඉස්සස්ම සිතාර වාදකයා. එයා කියලා තියෙනවා මට යම්ම හේතුවක් නිසා එක දවසක මට මේ පැය 6 පැය 9 ගත කරන්න බැරි වුණොත් ඊ දවසට දවසට මම පාඩම ගන්නට ගියාම මගේ දක්ෂම ගෝලයට අහු වෙනවලු ඊයේ සර්ට වැඩ කරගන්න බැරි වෙලා තියෙනවා කියලා. ඒ තිබුණ හැල්ම කැඩිච්ච බව තේරෙනවා. මට මේ දවස් දෙකක් ඒ මගේ නීති අභ්‍යාසය කරගන්න බැරි වුණොත් සාමාන්‍ය පන්ති ඉන්න ඔක්කොටම තේරෙන පටන් අර ගන්නවලු අද කියලා දෙන පාඩම මේ මතකයෙන් කරන්නේ නැත්නම් පොතෙන් කරන්නේ අත්දැකීම් නැහැ කියලා. දවස් තුනක් කරන්න බැරුත් මගේ ශ්‍රාවකයන්ට පවා තේරෙනවලු මම නිසි අභ්‍යාසය කරලා නැහැ කියලා. ඒ නිසා මම සංගීත ලෝකයට කරන උසස්ම උපහාරය තමයි හැමදාම පැය 9ක් සිතාරේ වාදනය කරනවා. ඒක මම කරන්නේ දේව පූජාවක් වශයෙන්. මේ මිනිසුන්ට තේරෙන්නේ මෙච්චර උසස් සංගීත ශිල්පියා මෙච්චර පැය නමයක්ව දන්න ඕනද කියලා යාගේ දක්ෂතාවය පවත්වාගෙන යනවා. එහෙමනම් භවනා කරන කෙනා කොච්චරක්නම් Tamange සතතාභ්‍යාසය පවත්වන්න ඕනද කියලා. ඉතින් අපි ලොකු සාංශ ඉන්න කාලේ ඉඳලාම කියපු දෙයක් තමයි මොන්නම දෙයක්වත් අපේක්ෂා කරන්න එපා දිනචරියාව කරන්න බුදුහාමුදුරන්ගේ යන්න ඕන තැනට ධර්මයේ යන්න ඕන තැනට යන්න. ඒ දිනචරියා බොහොම ප්‍රවේශමෙන් තෝරගන්න. ඒක සඳහා අපිට ඕන තරම් කල් තියෙනවා. මේ මේ කියන හරිනම් බණ ගොඩක් වෙලක වෙන්නේ දාන දායකයන්ටත් වැඩිය බණ භාවනාව සඳහා කාලය ගත කර නැත්තඳ තමන් දිනචරියාවක් හදාගත්තා පස්සේ මොනම හේතුවක් නිසාවත් කඩන්න එපා. කැඩුනොත් වන්දි වන්දි. ඒ නිසා ඔය ආනාපාන සතිය පොත කියන වෙලාවේදී ස්වාමීන් වහන්සේ කිව්වා මම මේ පොත්වල සටහන් කළා පස්සේ තමයි අපි ඒක අච්චු ගැව්වේ. ඒකෙදී කියලා තියෙනවා ගිහිව භාවනා කරන පෞල් දරුවෝ අඹ දරුවෝ නැකමින් භාවනා කරන කෙනෙක් ආනාපාන සතිය භාගයේ එකක් පැය 7-8 කරන්න යන්න එපා. දවසට පැයකට වැඩිය දෙකකට වැඩිය කරන්න එපා කියලා. කොච්චර භාවනා සාර්ථක වුණත් කොච්චර යාදුන්නත් කරන්න එපා. ඒ ටික ටික ටික ටික පුරුදු කරන්න. ඒ නිසා තමයි හැමදාම උදේ වරුවේ මම මේ පැය භාවනා කරනවා, හැන්දෑවරු මේ පැය භාවනා කරනවා කියලා වෙන් කරගන්නේ. වෙන් කරගන්න ඕනේ කරන්නේ කාටවත් බාධා නොවන පැයක්. ඉතින් සමහර විටක ඉතින් ගෙදර මරණයක් සිද්ධ වුණා, දුර ගමනක් යන්න වුණා ආදි වගේ දෙයකින් අර දවස කැඩුනොත්, මේ පැය කැඩුනොත් අඩු ගානේ පැයක්ම බැරි නම්. පැය භාගයක් භාවනා කරන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඒකලියල ලොකු සංස් කියනවා සමහර විට අපිට අපේ පාලනය කරගන්න බෑ ජීවිතේ ඇත්තටම පැයත්තිය පැය භාගයක්වත් කරගන්න බැරි වෙයි කියලා. එහෙමනම් මේ මගේ අඩු ගානේ භාවනා පැය කියලා එක විනාඩි 5ක්වත් ඒ වෙලාවේ පොඩ්ඩක් ගිහලා වාඩි වෙලා ඉඳී කියලා. ඒත් කියන සමහරලාට අපිට ඒක කරගන්න බැරි වෙනවා. අපි මේ වාහනයක ගමන් කරමින් ඉන්නේ. දන්නවා මේ පැය දෙක තුනම වාහන යනවා කියලා අඩු ගානේ කියනවා එහෙනම් වාහනේදී ඇත් එක වහගෙන අදිස්ථානයක් කරන්න කියලා චිත්තක්ෂණයකට මේක මගේ භාවනා පැය කියලා. එහෙමවත් කරලා සත්‍යාභ්‍යාසය පවත්වන්න දී කියලා. ඒ තරම්ම වැදගත් වෙනවා ඒ ඇතිගෙච්ච තමන්ගේ සද්ධාහාදී ධර්මය අකාලයට යන්න දෙන්නේ නැතුව, අයාලයට යන්න දෙන්නේ නැතුව, මලකඩ ගන්න නැතුව ඒ චිවුණු භාවයෙන් පවත්තා. අර පොරොවෙන් වැඩගත්තේ නැතත් වරින් වර පොඩ්ඩක් මැදලා කියන්නේ. නැත්තම් ඒක මලකට කරනවා. අනිත් එක තමයි සද්ධාය. සප්පාය සාතච්ච සද්ධාය. සද්ධාවෙන් මේක සපෙලා දෙන්න ඕනේ. ඒ මොකද දන් දෙන කෙනා නම් ගොඩාක් ඒ වැඩේ කරන්නේ සද්ධාවෙන්. නමුත් මේ සීලයට සමාධියට ප්‍රඥාව යනකොට ශ්‍රද්ධාව කියන්නේ මෝඩයන්ගේ වැඩ. අපි මේ ප්‍රඥාවටයි වැඩ කරන්නේ. ඒ නිසා අපිට සද්ධාව ඕනේ නැහැ. මම මේ වැඩ ටික කරන්න ඕනේ මම මගේ වාත පිළිවෙත නැතුණත් මම භාවනා කරනවානේ කියලා මම ඔල්ල මොල අදහස් දාගෙන තමා විසින්ම Taman සාධාරණීකරණය කරගන්නවා මම උසස් පන්තිින් විහෙල වැඩ කරන නිසා පහළ වැඩ කරන්න ඕනේ නැහැ. කවදාකවත් ඒක කරන්න එපා. කවදාකවත් කරන හැමදාම ආධුනිකයෙක් වශයෙන් ඉඳගෙන ඒ බුදුන්ට කරන ගෞරවය, ධර්මයට කරන ගෞරවය, සංඝයාට කරන ගෞරවය ඒවා එහෙමම පවත්වන්න ඕනේ. ඇත්තටම කියනවා පින්වත්නි බටහිර බුද්ධ학ම ගියාට බටහිර මිනිස්සුගේ මේ ගුණය අඩු නිසා කියන්නේ සද්ධාහණී ඒක බලන්න දන්නේ නැහැ. ඒකට දොස් කියන්න එපා. මේ මිනිස්සු ඉපදිච්ච පරිසරේ හැටි. ඒක සඳහා මෙන්න මෙහෙම වචනයක් මම කියන්නම්. බෞද්ධයන් තුළ පමණයි පින්වත්නි සංඝයාට වදින ගතියදී. වෙන කිසිම ආගමක මිනිස්සෙක් මිනිසෙට වැඳිය යුතු නෑ. ඒක දිව්‍යන් වහන්සේට කරන විශාල නිග්‍රහය. ඒ නිසා වැඳුම් ලබන එක මරන්න ඕනේ කියලා කියලා තියෙන දිව්‍යන් වහන්සේ. අපි මේ පැවිදිලා හිටියා ප්‍රාන්සාමතු කෙනෙක් මාත් එක්ක උපසම්පදා වුණේ. ඉතින් බොහොම හොඳ සංගීත ශිල්පියෙක්. ඇවිල්ලා ඉතින් කොහොම ගෞරවයෙන් කටයුතු කරන හිටියා ඔය 12 කුටියටලා හිටියේ. ඉතින් අවුරුදු ගාණක් ඉඳලා පස්සේ නායක හම්තුගාඩ කියලා වැඳලා කිව්වා සංස අපේ අම්මයි තාත්තයි එනවයි කියලා තියෙන ප්‍රංශේන්දලා කට අබෞද්ධයි. මට අවසර ලැබෙන්න ඕනේ අරණයෙන් පිට යන්න. මොකද මේ එයාටත් මේ ලංකාවේ ඇවිදින්න බලන්න ඕන මට ඕනකමක් නැහැ. නමුත් කලාතුරකින් ලංකාවට එන්නේ බලන්න යන්නේ. ලොකු ප්‍රශ්නයක් නැහැ යන්නේ. පස්සේ කොළඹ ඉඳලා නුවරට යන ගමන් කෑගලේ තියෙනවා ස්ටේජ් සෙන්ටර් එකේ එතන තේ ෆැක්ටරිකුත් තියෙනවා තේ බොණ්ඩක් දෙනවා මේගොල්ලෝ කිව්ලා තේ එකක් වනකොට එතන ඉන්න වේටර් දැනගෙන තියෙනවා මේ රටේ රට කට්ටියක් කියලා සුදු හමුදුවත් ඉන්නේ පුතා සුදු හමුදු පුතා අම්මයි තාත්තා තියෙනවා කට්ටිය ඉඳලා තියෙනවා අහලා තියෙන ඕගොල්ලෝ කැමතිද තේ හදන හැටි බලන්න යන්නේ එතනම තියෙනවා ඒ ඊට පස්සේ ගෝලු කැමති ඊට පස්සේ ඒක නිකන් පෙන්නන්නේ යන් කියලා ඒ තේ ෆැක්ටරිය බලලා අන්තිමට ඉතින් පැක් කරන එකට ඇවිල්ලා තිනවා. ඒකේ කාන්තාවන් 30ක් වැඩ කරනවලු සුපර්වයිසර් කෙනෙකුත් ඉන්නවලු. ඒ අර සුදු ආම්ගුරු ඉස්සර කරන අම්මයි තාත්තයි යනකොට අර ප්‍රධාන පාලිකාව gediy ගැවුවා. කාන්තාරේ ගහනකොට ඔක්කොමලා වැඩ නතර කරලා පොලිමට ඇවිල්ලා එහෙම ඇවිල්ලා සුදු ආම්ගුරන්ට වන්දනා කරා. වන්දනා කරනකොට ඒ සුදු ආම්ගුරන්ගේ අම්මා අඬනවලු අඬනවලු අඬනවලු අඬනවලු බේරන්න බැරුව අඬන්න පටන් ගත්තා. ඊට පස්සේ කාර් එකට ඇවිත් පස්සේ කිව්වලු ඇයි ඒ වැන්දේ කියලා. මොකද ජීවිතේ කවදාකවත් දැක නැතුව කෙනෙකුට කෙනෙක් වදිනවා. මොකද හේතුව වැඳුම් ලබන්න පුළුවන් උත්තරම එකම කෙනා සර්ව බලධාරී දෙවියන් වහන්සේ විතරයි. මේ ජීවිතේ ඉන්නේ ඔක්කොම දෙවියන් වහන්සේ විසින් මවන ලද ඇත්තෝ ඒ මූලික පාපයට ලක්වෙච්ච පුද්ගලයෝ. නමුත් බුදුහාමුදුරුව අපිට ඇති කරලා දීලා තියෙන මේ වාසනාදියා පොඩ්ඩක් බලන්න බුදුරජාණන්සේකෝ Tamanට වැඩි සිල්ලති කෙනාට වැඳට ඒක ගුණයක් වෙනවා නිහතමානිකමක් වෙනවා බුදුහාමුදුරන්ට වඳින කිතින් අහන්න බඳයක් නැහැ. සංඝයාට ඒ විතරනේ මම දැකලා තියෙනවා මේ අටසී සමාදන් වෙච්ච අත්තටත් වගේ. ඉතින් ඒ වගේ සද්ධාාවක් බටේට අඳුල්ලා දෙන්න බෑ අම්මා මුත්තකවත් අඳුල්ලා දෙන්න බෑ. ඉතින් අර අම්මා අඬ ගන්න වෙලාව ඇවිල්ලා අහලා තිනු මොකද ඒක? ඊට පස්සේ කිව්වලු මේ රටේ අම්මේ හාමුදුරුවනේ දැක්කොත් කොයි කෙනෙක් වඳිනවා ඒක හැටි කියලා. ඒකවල අපේ සම්ප්‍රදායත්ව තිබුණා අද බිෂොප් කෙනෙකුට වක්වත්. පාත්තුමාටවත් කවදාකවත් වඳින ගතියක් නැහැ. අපි කොච්චරක් පිටිපසට ගිහිලා තියෙනවද කියලා. අපි manussකමේ තෙතමනේ කොච්චරක් අයින් වෙලා තියෙනද ඔක්කොම මාන්නක්කාරයි. එකෙකුට එකෙක් වඳින්නේ. ඉතින් ඒ නිසා එව්ව තියෙන ශ්‍රී ලංකාව, එව්ව තියෙන ගැමි පරිසරයක් කියලා කියන්නේ අපි ළඟ තාම අර තියෙනවා මේ සම්ප්‍රදාන කුල ගෙනාපු ගති. හැබැයි රෝ මාන්නකාරකමක් එනවා. එහෙම නැත්නම් ඔලමුලකමක් කියනවා අපි උසස් මට්ටමේ පින් කරන්නේ නැත් නිසා අපිට මේ ඕනේ නැහැ කියලා. එහෙම එකක් මේකේ නැහැ. හැමදාම ආධුනික හිතක් ඇති කරගෙන සද්ධාව කියලා කියන්නේම පින්වත්නි. එහෙම නැත්නම් සද්ධාවෙන් කාට හරි වඳිනවා කියලා කියන්නේම රැස් කරන නෙවෙයි දීලා දාන එක. මොනවද රැස් කරන්නේ නැති වෙන්නේ මාන්නක්කාරකම රැස් කරන්නේ. දීලා දාන්නේ මොකද්ද නියතමානිකව. ඒ නිසා සුතවත් වූ අරිය ශාවකයා තමන්ගේ කය පිළිබඳ ඇති ආසාව කය පිළිබඳ ඇති මාන්නේ, කය පිළිබඳ ඇති දෘෂ්ටි හැම වෙලාවෙම බලනවා මේක සර්පකුණක් වගේ එකක් මේක පිළිබඳ මොන ආසාවක් මේක පිළිබඳ මොන මාන්නකාරකමක්ද මේක පිළිබඳ මොන දෘෂ්ටියක්ද කියලා ඒක ගෙවනා තැනට කටයුතු කරනවා ඒක තමයි විඳින වේදනාව පිළිබඳව කවදාකවත් ආඩම්බර වෙන්නේ මේකේ තියෙන හරියක් තියෙන දුක් ගොඩක් අතනින් මෙතනින් සැප වේදනා නැතුවම නෙවෙයි නමුත් මේ සැප වේදනාව ගන්න අනේ විඳින විඳවන. ඒ නිසා මේක දීලා දාන්නයි බලන්න. නැත්නම් විඳින සැප පිළිබඳව මම සුඛෝපභෝගී මම පොහොසත් මම ලෝකුයි කියන ගැනීම නෙවෙයි තියෙන්නේ. සුප්පතයි පොහොසත් දෙන්නම එකම දුක විඳින්නේ පින්වත්. දොස්තරයි ලෙඩයි අතර කිසිම දුකේ වෙනසක් නැති බව විතරක් මතක තියාගන්න. ඇත්තටම කියනවා ලෙඩාට එක ලෙඩයි කියන්නේ දොස්තරට උදේ ඉඳලා හැන්ද වෙනකන් ලෙඩ. ගෙදර ගිහිල්ලත් ඉසේකක් වුණා. දකින්න හරියක් දකින්නේ ලෙඩුයි පිස්සුයි. ලෙඩා නම් දොස්තරගෙන් බෙහෙත්තරන් ගෙදර යයි. නිසා ලෙඩයි දුක බෙදයි අතර කිසිසේත්ම දුකේ වෙනසක් නැහැ. ඒ වගේම ගුරුවරයයි ගෝලයයි අතර මොන්නම වෙනසක්වත් නැහැ දුකේ. දෙමව්පියන් සහ දරුවන් අතර මොන්නම වෙනසක්වත් නැහැ දුකේ. පැවිද්දන් සහ ගිහියන් අතර මොන්නම වෙනසක්වත් නැහැ දුකේ. හදාතනික ලද්දා බටන්. කරත් බැඳගත්තු ගොන් වගේ ඇදපන් වෛරෝ බරභාගේ කියලා උදේ තියාගත්තාම කරේ හැන්ද වෙනකන් අදිනවා. හැබැයි පැවිද්දෝ හිතාන ඉන්නේ ගියෝ සැප විඳිනවා. ගියෝ හිතාන අම්මා හාමුදුරුනම් මොකද්ද? නියම සැපේ සෝවාන් වෙලා වගේ ඉන්නේ කියලා. ඒ වගේ ශිෂ්‍යෝ හිතාන ඉන්නවා ගුරුවරු ඉන්නේ ටයිකෝඩ් දාගෙන V shape බොඩි එක තියාන පුම්බගෙන ඉන්නවා. ඒ නිසා අපිට වැඩිය බොහොම වැදගත් කියලා. පුළුවන් නම් ගුරුවරෙක් වෙලා බලන්න මොන කරදරයක්ද කියලා. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ උදේ ඉඳලා හැන්ද වෙනකන් හැම එකම කඹරණ එකයි කරන්නේ. මේක ගෙවලා දාන්න නැත්තම්, මේක දීලා දාන්න නැත්තම්. බුදුහාමුදුර මේ සේරම ගෙවලා ඔක්කොටම උඩේ ඉඳගෙන කතා කරන්නේ. අපිට මේ මවා බාණ්ඩක්වත් මොකක්වත් නෙවෙයි. ඒක මේ හැඳිනීම් සංඥා අනේ මේ උපදිච්ච සංසාරේ අම්මයි තාත්තයි බදාගෙන මේ අඬන ඇඟිල්ල. ගියාත්මකෝ අම්මයි තාත්තයි පිළිබඳ හැඟීමක් අපට. ඒක ආහඳු කෙනෙක් බණට කතා කරලා කියනවා. අම්මා මැරුණා, තාත්තා මැරුණා කියලා අපි හත් දවසේ දන් දෙනවා. මාසෙට දන් දෙනවා, තුන් මාසෙ දන් දෙනවා. ඉතින් තුන් මාසෙ දන් දෙනකොට කුකුලොත් කපනවා. සමහරට අප්පා ඉපදිලා කුකුලෙක් වෙලා ඉන්නවත් දන්නේ ඌම කපලා තමයි අප්පට කියලා දන් දෙන්නේ. මොකද දැන් තුන් මාසෙයි යන්නේ කුකුලෙක් හදන්න. හැබැයි මේ දානේ උසස්ව කරන්න ඕන හින්දා කුකුලෙක් කපන එක බොහොම පොඩි දෙයක්. මේ කපන්නේ මොකාද කියලා. මේ නටන නාඩගමේ හරස්කඩ පොඩ්ඩක් දකිනවනම් මේ හැඳිනීම් වලින් අනේ අපි අන්ධ වෙලා තියෙන හැටි සංසාරේ නොවිච්ච තත්වයක් අපි ලබලා නැහැ. උනට මේ ආත්මේ අපිට තිබුණටදී පොඩ්ඩක් කියලා දැන්න අල්ලපු ගෙදර මිනිස්සයාට ගහගන්න එක බැනගන්න එක ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන එක නොලබපු දෙයක් වගේ සරුවචන් වහන්සේත් එක්ක මම හිතන්නේ ආනන්ද සෝන්සේ වඩනකොට ගෙරිවැලක් දකිනවා. ගෙරිවැල කියලා කියන්නේ මේ කූඹි జాතියක් මහ කළු පාට ගිය පාරපවා කළු පාට වෙනවා ලක්ෂ කෝටි ගණක් යනවා. උඩ ඉන්නවා අපේ මීතිකල ඉන්න කුටි වල. ඉතින් සරුවචනාංශයේ ගෙරිවැල ඉස්සරහ නතර වෙලා බලහන්. එක පිටිපස්සේ එක යන උදේ ඉඳලා හැන්ද වෙනකම් බැලුවත් යනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනකොට කියනවා ආනන්ද මේ ගෙරිවැලේ ඉන්නේ එකම ගෙරියෙක්වත් නැහැ සංසාරදී සක්විති රජ වෙච්ච නෑ. සක්විති රජ නොවිච්චා. දැන් සක්විත රජ වෙන්න එපා. ඇමතිකමක් ගන්න කරන ජඩකම් දිහා බලන්න. മന്ത്രിකමක් ගන්න ඔය වගේ දේවල්. ඉතින් මේ සංඥාවක ඇති පටලවිල්ල නිසානේ මේක වෙන්නේ. අපි හරස් කර දැක්කනම් පුබ්බේ නිවාසනසුත් ඥාණේ අපි ඉපදිලා තියෙන தত্ত্ব ගැන අද මේ ඊගාව තැනට යන්න මේ තටමන තැටමිල්ලේදී අපි කොච්චරක් අපේ සංඥාවල හිර වෙලා තියෙනවද කියලා. ඉතින් මේක බුදුහාමුදුර දැකලා නෙමේ උන්වහන්සේ හරස් කර දැකලයි මේ කියන්නේ. తත්‍ර తත්‍රාభిනන්දනි. මොකද උපදින්නේ ඒ දේ අල්ලන. අපායේ ඉපදිච්ච නිර්සතා අපායෙන් මැරෙන්න කැමති නැහැ කියනවනේ. ඌ මැරිච්චාම හම්බ වෙන හොඳ තැනකට වැටෙන්නේ. ඒ වුණත් ඒ වුණත් මැරෙන්න දුකයි. ගොම කුරුමිනියා ගොම කුරුමිනියා ආත්මෙන් මැරනවට ඌ කැමති. අර ගොම්බෙට්ට බදාන කුක උඩ තියාන කකුල් දෙක පල්ලෙහාට තියාන මොන ජයටද ඇවිදින්නේ. ඌට කිව්වොත් ඒක මැරිච්චාමට හොඳ තැනකට යයි කියලා පිස්සු කතා කරනද මේ ගොම්බෙට්ට නැති වෙනවා. ඒක ඕනේ මට. අල්ලන දේ කොයි දේ ඇල්ලුවත් අල්ලනවනේ. මේ සංඥාව දිහා බලනකොට ඒක පැත්තකට ඉඳලා මේ මනුස්ස ජීවිතේ දිහා මේ දඟලන එක දිහා අල්ලගෙන දඟලන හැටි බලනකොට මේවා පුච්චනවා අපිව මේවා තවනවා අපිව මේවා අපිව කවනවා මේ අපිව කාදමනවා අනේ මේක ගෙවල දාලා මේ මනුස්සකම දකින්න නැත්තම් සිළු දෙනා තුළම තියෙන පුදු මනුස්සකම දකින්න නැත්තම් මේ සිංහල බෞද්ධයාය ස්ත්‍රියාය පුරුෂයාය මගේ මිනිහාය මගේ ගෑණිය කියන එක වෙනුවට හැම දිනා තුරම තියෙන මනුස්සකම දැක්කනම් බුදු වෙනවනේ ඒකනේ බුදු වෙනවයි කියලා කියන්නේ ඒ වගේම මේ මම කරපු ටික ලෝකෙට එහෙම නැත්නම් මගේ සංස්කාර මගේ සකස් කිරීම මගේ ගෙත්තන් වැඩ මගේ පන්නම් වැඩ දැකලා ඕකට ආඩම්බරකම් කරන්න ගියාම අපි කරපු කෙරුවාවල් ගැන මට මතක් වෙනවා මේ ඔය අපවත් වෙච්ච වජිරාණන් හිටපේ ධර්ම දූතේ චාමුදුරු නාදාමුදුරට පස්සේ මේ මෑත කාලේ හිටියේ. පියදසියාම. පියදසියාමතුරු ලියලා තියෙනවා සිටිවිලි සිය කියලා පොතක්. ඒකෙදී කියලා තියෙනවා පඬිතයෝ සමාජයට මෙහෙ කරති. අතිපඬිත්වෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. කරන හරියක් කරන්න අපි තියෙන එක එහෙ මේ කරන එක තමයි. අපි පාණ්ඩිතකම කරන්නේ තියෙන එක එහෙම කරලා මම කෙරුවයි කියලා කියනවා. ඇත්තට මේක නොකර ඉන්නවා නම් හොඳයි. සංස්කාර කියලා කියන්නේ අන්න එහෙම જાතියක්. අපි මේ තාක්කල් කරලා තියෙන දේවල් නිසා තමයි මේ සංසාරේ ගෙවන්නේ. අපි වර කියන පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනන්ජාවි සංඛාර මොන සංස්කාරේ කෙරුවත් සංස්කාරයෙන් සංසාරයට තමයි. ඒ නිසා සංස්කාර නොකර සිටීමත් තමයි පින්වත්ටි විවේක ස්ථානයට ගිහිල්ලා ඇස් දෙක වහගෙන සාද්දන එහෙන විදියට නාසයෙන් කටෙන් සංස්කරණ නොකර හුස්ම ගැනීමවත් ආයාසයෙන් නොකර ඉබේ වැටෙන හුස්ම දිහා බලාන හිටියොත් සංස්කාර වල ඊටාම අඩු තත්ත්වයක් තියෙනවා. අපි කියන චේතනාවල අඩුම තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ එහෙම ඉන්නකොට අපි හිතමු ආස්වාස් ප්‍රස්වාස් දෙක දැක්කයි කියලා නැත්නම් ආස්වාස ඉස්මතු උණයි කියලා. නැත්නම් පිම්බීමක් ලිම ඉස්මතු උණයි කියලා. එකම විදිහකටවත් මේක ආයාස කරන්න එපයි ආයෙසෙන් හුස්ම ගන්න එපා පොදුවේ වැටෙන හුස්ම දිහා බලන්න. බලහන් ඉන්නකොට ඉන්නකොට ඒ හුස්ම ටිකත් සංසිඳනවයි හිතමු අපි. ගෙවා දමනවයි කියලා. ගෙවා දමනකට සරුවත් යන සඳහන් කරන්නේ පස්සම් බයං කාය සංකාරං අසසිසාමිති හික්කති පස්සම් බයං කාය සංකාරං පස්සසිසාමිති සික්කති. මේ කාය සංස්කාරයන් සංසිඳෝමෙන් සංසිඳෝමෙන් මම හික්මෙනවයි කියලා. එතකොට ඒ හොඳට නිවිගෙන යනකොට ඒ කයේ පවා ඉබේ සිදුවෙන පවා මේ ක්‍රියාවලිය නිවිගෙන නිවිගෙන යනකොට යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ සෝභ සංඥාවේ හිටියනම් මහ බය විල්ලක් බය වෙනවා. මං හුස්ම ගන්න තු මැරලා යයිද මොනවා වෙයිද මං අන්තභාගයට යයිද තනි වෙනවද බාලු බය වෙනවද කියලා පුදුම බයකට ඇති වෙනවා. ඉතින් සීලක සමාධික හිටලා යම් කිසි විදිහට ගුරු උපදෙස් ලැබිලා ගියෙලා මේක සංසිඳවගෙන බය නැතුව යන්න කියෝ. සංසිද්ධියම හොඳයි මේ කරන්නේ අපචිනාතින උපචිනාති. රස කරනා නෙමෙයි මේ දේවල් දානමයි කියලා. ඒ පුද්ගලයාට තේරෙයි මෙතන තමයි නිරාමිස සැපතියි. ඉතින් ඒ සඳහා හුස්ම දැලත් කියලා දාන්න. ඉතින් එහාට ගියාට පස්සේ චිත්ත සංකාර වලට ගියාට පස්සේ සංඥා වේදනත් ගෙවලා දාන්න. ඉතින් ගෙවා දැමීමේ වැඩපිළිවෙලේ යන මේ කතාවේදී මම කැමති ඒක පිළිබඳව සමාජ ධර්මයක් බුදුහාමුදුරන්ගේ වචනෙන් පෙන්ලා දෙන්න බුදුරජාණන් වහන්සේ නැත්නම් බුද්ධ උපදේශී පින්වත් නෙවෙයි රැස් කිරීම නෙවෙයි ඉස්සරහින් තිබ්බේ පවු නොකර සිටීමයි. අද බුද්ධ ආගමේ අපරාධයක් පින් රැස් කිරීම ඉස්සර කරන පවු නොකිරීම අමතක කරලා මහ කොහෙදෝ අවුලකට යනවා. බුද්ධ දේශනාවේ තියෙන සබ්බ පාපස්සාකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන සාසනං සියලු බුදුරයන් වහන්සේලාගේ කිව උපන්නේ මොකද්ද? සියලු පවෙන් ගන්න වෙන්නේ. පවු නොකිරීමයි අපි කල යුත්තේ. පවු නොකිරීමේ ප්‍රයෝගයක් පමණයි පින් කරනවා කියන්නේ. දැන් අපි මේ Nissan වලට ආවා. මේ පින්ව දුන්න බණ තීරණා හරි කමන්නේ නැති වුණත් හරි කමන්නේ මෙතන වාඩි කරලා සිල්ක් සිලක් දුන්නාට පස්සේ මේත්තු gedare හිටියානම් කෙරෙන තියෙන විශාල පවුරුමානයක් නොකැපි කැපිලා යනවනේ දැන්. gedare හිටියානම් කටත් අරගෙන ටෙලිවිෂන් බල බලයි. ඒකේ මොනවද පෙන්වන්නේ? ඒකේ පෙන්වන්නේ කිසිම බයලජ්ජාවක් නැති ගෑනු ඇවිල්ලා උඩ දාන. පිරිමිනාටන. ඉති ඕක බලහන්illa බත් කන්න ගිහිල්ලත් රැහැට නිින්දෙමුත් කුණු කෙල කක තමයි බුදියන්න වෙන්නේ අර දැකපේව බල බල. මේ ආවම අඩු ගානේ මේ දාන දිවිල කෝක වේතත් බණ තෙල්ල පොතත් අඩු ගානේ එහෙම දෙකින්වත් වලකිනවනේ. එචා පින නරක දෙයක් නෙවෙයි ඒක මතක තියාගන්න පවු නොකිරීමට කරන ප්‍රයත්නයක් විතරයි. ඒක නිසා භාවනා ජීවිතයේදී අපි කරන්නේ රැස් කිරීම නෙවෙයි කියලා දන්නේ. කියලා දමන්නේ අකුසල්. නැත්නම් කෙලෙස්. එතකොට අනිවාර්ය පදනමකට එන්න වෙනවා. පින් කිරීමට වඩා පවුන කිරීම තමයි බුද්ධාගම බුද්ධ ධර්මය කියන්නේ. නමුත් ආගමේදී අපිට උගන්වන්නේ පින් කරන්න පස්සේ පවුන කරින්නේ කියලා. නැත්නම් දාන දීලන්ට පස්සේ සිල් රකින්නේ කියලා. ඉතින් මේ වගේ පොඩි පොඩි වෙනස්කම් වගේක් භාවනා කරන ජීවිතවලදී අපේ හැඩගස්ව ගන්න වෙනවා. අපිට තියෙන්නේ දැනට තියෙන ගොඩාක් පව් නැත්නම් ගොඩාක් අකුසල ගොඩාක් කෙලෙස් ටික ටික ටික ටික ටික ගෙවලා දාන. ඒ ගෙවා දැමීම සඳහා කරන භාවනාවටත් අපි පිංකමක් කියලා කියනවා. මොකද භාවනා කුසලය වට්ටගාමි වෙන්නේ නැති වෙන්න නම් විපස්සනා වෙන්න ඕන. සමාධිය දක්වාම වට්ටගාමි. ඒ කියන්නේ වටවලල් යෑමට උදව් කරනවා. විපස්සනාට යනට ගෙවලා දාන. නිසා මේ අපචිනාති කියලා මේ හලා දමන වැඩේ පුදුම කලාවක් තියෙන මේකේ. මේක හරියට පොට බේරලා තේරුම් ගත්තට පස්සේ පින්වත්නි පින් කිරීම සඳහා සල්ලි ඕනේ. පින් කිරීම සඳහා තැන් තැන් වලට යන්න ඕනේ. පින් කිරීම සඳහා වස්තු වර්ගයක් අවශ්‍ය කරනවා. පවුණු කර සිටීමන කවදාකවත් සල්ලි ඕන කරන්නේ. කිසිම තැනකට යන්න ඕනේ කරන්නේ. කිසිම වස්තුක සාක්ෂියක් නැහැ සතෙක් නොමරයි ඉන්න මොකද්ද ඕන කරන සල්ලියේ. තමන් ඉදිරියට සතෙක් මරන්න අවස්ථාවක් ඇවිල්ලා මම බුදුන් සීපත් කළා ධර්මයේ සීපත් කළා සංඝයා සීපත් කළා සතා නොමර හිටියට කිසිම තැනක තැනකට යන්න ඕනෙත් නැහැ මුදල් අවශ්‍ය කරන්නේත් නැහැ කිසිම දෙයක සාක්ෂියකුත් නැහැ ඒක නිසා පවුනකර සිටීම කියන්නේ සාමාන්‍ය අද සමාජයේ කියමනක් හැටියට නිතරංග ජය වෝක් ඕවර් එකක් පින් කිරින්න ගියාම රණ්ඩු පින් කරන්න ගිය ගමන් උරුට්ටුව අරයට වැඩිය මෙයාට හරපානවා මෙයාගේ දේ අරයා කියනවා හරීම රණ්ඩු. පවු නොකර ඉඳ ගියොත් කවදාකවත් තරගයක් නැහැ. ඒක නිසා සරුවත්යන්සේ සඳහන් කරනවා ඒ තරුමැද හඳ බබලන්නාසි රැස් කරන්න අතර දීලා දාන මිනිස්සයා මේ නැත්තම් මසුරු ලෝකයේ ත්‍යාගවන්තයා පුදුම බබලිලා බබලන මසුරුකම කරන්නේ ගම හරියට රණ්ඩු තියෙනවා ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ලක් වෙනවා. පවු නොකර ඉන්න ගියාම පුදුමාකාර මැදමාවතක් පුදුමාකාර ඝර්ෂණේ නැති පාරක් එන්න පටන් අර ගන්නවා. ඒක නිසා ඒ ਸਰුවචනාංශයේ අවුරුදු 2006 කට ඉස්සෙල්ලා ඇති කරපු පාර තාමත් සජීවීවම හරියට මේ පොට බේරගත්තොත් සජීවීවම තියෙනවා. ඉතින් ඒ වගේ තැනකට නැත්නම් ඒ වගේ පොට බේරීමකට සාමාන්‍යයෙන් දානින් සීලෙන් සමත භාවනාවෙන් එනවට වැඩිය ගැඹුරු තැනක් එහෙම නැත්නම් ගැට ඇරලා බේරලා දෙන ගතියක්. ගිනහැර පෑමක් විපස්සනා භාවනාවේ සිද්ධ වෙනවා. ඒක ඔක්කොටම කියන්න පුළුවන් මේ තණ්හා මාන දිට්ඨිය ඇති නොවන ආකාරයක්. නැත්නම් මේ මම අඩු ගානේ භාවනා කරනවා කියලාවත් නම්බු කරන්නේ නැතුව මාන්නකාර වෙන්නේ නැතුව ගත කරන්නම් කවදාකවත් භාවනාවෙන් විතරක් බෑ. ඊට ඉස්සලා ගිය කල්යාණ මිත්‍රගේ හැසිරීම දිහා බලන්නම වෙනවා. ආදර්ශයක් අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් මේ ගැලවම ගලවන්න බෑ. ඒ නිසා මේ සූත්‍රය හමාරදී සරුවත්ංශ කියන්නේ ආචිනාචිනෝ අපචිනාචිනෝ ආචිනාති. අතහැරලා damage රැස් නොකරයි. ඊගාවට පජහතින උපාදීයති. දීලා දානවා අල්ලබදා ගන්න යන්නේ. ඊගාවට විදූපේති න සන්දූපේති. දුම් දාලා දුම් ගහලා පිටාරිනවා මිසක් රැස් කරන්නේ නැහැ. විසුරුවල දානවා මිසක් එක් රැස් කිරීමක් වෙන්නේ නැහැ. මේ විදිහට ඒ ප්‍රතිපත්තියක විපස්සනා ප්‍රතිපත්තියක තියෙන මේ වැඩපිළිවෙල දිහා බලනකොට ලෝකයා යම් කිසි ප්‍රයත්නයක් කරන ප්‍රයෝගයක් කරන යම් කිසි පළප්‍රයෝජනයක් බලන. මීයක් හදන්නේ අතලෙව කණ්ඩායි කියලා කියනවා. නමුත් මේ විපස්සනා යෝගාවචරය මේ කරන වැඩේ අහවල් දේ රැස් කරන්නද කියලා හොයන්න නම් බෑ. මොකද යා රැස් කිරීම සඳහා නෙවෙයි මේ භාවනා කරන්නේ දීලා දෙවීම සඳහා. නිසා මේ සූත්‍රයේ හමාරදී සරුවචනාංශේ සඳහන් කරනවා මේ ධර්මතාවය යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් අපි තියෙන මේ ලබ්බ පාපසහ කරන නැත්නම් තියෙන කෙලෙස් කෙවල් දෙමින් සඳහායි ඒ සඳහා අපි විවිධ දක්ෂතා කුසලතා පාවිච්චි කරනවා. නමුත් අවසාන චින්නේ රැස්කිරීම නෙවෙයි කියලා එවැනි පුරුෂයාට ඒ කාරණාව තේරුම් ගත්ත භාවනා යෝගාවචරයට හෝ යෝගිනියට දිව්‍යෝ බ්‍රහ්මේ බව සලකනවායි කියලා කියනවා මොකද මේ මිනිස්සයා ඒ වැඩේ කරන්නේ අහවල් දේ සඳහායි කියලා මෙලෝ කෙනෙකුට තේරෙන්නෙත් නැහැ. ඒ මිනිස්සයාට පේන්නෙත් නැහැ, පෙන්වන්නෙත් නැහැ. නමෝතේ පුරිසා ජඤ්ඤ නමෝතේ පුරිසුත්තම ඒ මහා පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ආජඤ්‍ය වූ ඒ මහා පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. නමෝ තේ පුරුෂුත්තමේ උත්තම වූ පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. යස්ස තේනාපි ජානාමි යම්පි නිස්සාය ජහයති. යමෙකුට මෙයා මේ දැහන වඩන්නේ මේ භාවනා කරන්නේ ආහවල් දේ සඳහායි කියලා අඳුනා ගන්න බැරි නිසායි දෙයෝ වඳින්නේ. බ්‍රහ්මයේ වඳින්නේ. මේ භාවනා කරන්නේ මට මේ ධ්‍යාන ලබන්න, අරක ලබන්න, මේක ලබන්න කියනවනම් හරියට මේ දානයක් දෙන ලබන ආත්මේ මට හොඳ දෙයක් බලාපොරොත්තු වෙන කියනනම් ඒ දාහන්න අපි කියනවනේ තුච්ච දාන කියලා. මම කියන්නේ ඉන්දියාප්ප දීලා බුරියානි බලාපොරොත්තු වෙන. මේ ආත්මේ ලොකු ඉන්දියාප්ප පිඟානක් දීලා කියනවා අනේ මට ලබන ආත්මේ බුරියානි පිඟානක් ලැබෙවා. මේක ඉතින් වක්‍රෝර්චියෙන්ම තණ්හාවනේ. ඒකට සරුවත්ඥාන්සේ පාවිච්චි කළ තියෙන එක හීන දාන කියලා. ඒ භාවනා කරනකොට හෝ එයා මේ භාවනා කරන මේ අහවල් දේ නිසයි කියලා පේන්න තියෙනවනම් තුච්චක්. පේන දේට බුදුහාම කියන්නේ අකිංචන කියලා. කිංචනයක් නෙවෙයි. කිංචන කියන්නේ කෙලෙස් වලට දෙයකට. අකිංචන කියන්නේ යමක් සඳහා නෙවෙයි. අකිංචනං අනාදාන. යමක් රස කරන්නත් නෙමෙයි යමකටත් නෙමෙයි යමක් රස කරන්නත් නෙමෙයි මෙන්න මේක තමයි මේ වංචනික ධර්මය. අනුසේ කෙලෙස් පරදින එකම තැන. ඉන් එපිට ගිහිල්ලා භාවනා කරන මේ අහවල් දේ ලබණ්ඩයි කියලා හීනකින් අර හිතෙනවනම් ප්‍රයත්නයේට සාධාරණීකරණයක් තියෙනවා නම් කොහොමද තියන්න අනුසේ පෙන්වන්න ඔයිට වැඩි දස් ලක්ෂණ තැනක් තියෙනවා. නිසා මේ භාවනා කරන මිනිස්සයා මායයටවත් අහු වෙන්නේ නැහැ. ඒක නිසා ශුන්‍යතෝ ලෝකින් අවෙක්කන්තෝ මච්චු රාජා නපස්සති කියලා කියනවා මේ සියල්ල ශූන්‍ය වශයෙන් තමයි බල ප්‍රාර්ථනා කරන්නේ මේකයි කියලා ශූන්‍යතාවය නම් දකින්නේ ජීවිතේ දකින්නේ මේ රූප කියන්නේ සංඥා කියන්නේ වේදනා කියන්නේ මේ ඔක්කොම ශූන්‍ය වශයෙන් දකින්න නම් මායයට ඒක කියලා දැක ගන්න බැරි වෙනවා කියනවා මාර පරාජය සිද්ධ වෙනවා අපි මේ රූපේ මම කියවනම් මායя අපිව දකින වේදනාව මගේ කියවනම් මායя අපිව දකින සංඥාව මගේ කියවනම් මායя දකින විඥානේ සංස්කාර මගේ කියවනම් මායя දකින විඥානයේ මගේ කියන මායя දකින්න. ඒ නිසා අපි අතීත අනාගතයේ කල්පනා කරලා බැලුවනම් අපි දකින්නේ අපි හිටපු රූප වේදනා සංඥා සංකාර තමයි. අනාගත ප්‍රාර්ථනාවක් කරනවා නම් ප්‍රාර්ථනා කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර තමයි. ඒ කියන්නේ මායяම තමයි. සා මෙලවදීම මේ ජීවිතයේදීම භාවනා කරනකොට සතිය එතන මේ විපස්සනාට පාදක වෙන ධර්මයේදී කියලා තියෙන්නේ කිසිම අපේක්ෂාවක් ඇතුව සතිය වඩන්න යන්න එපා පැමිණි දේ පැමිණි ආකාරයෙන් ඇති හැටිය දැකීම පමණයි අපේ භාවනාව. ඉතින් මේක ගැන මම මේ දේශනාව හමාර කරන්න මේ මතක් කරන්නේ මේ පටලවල මේ පටලවිලා අතහැරලා නැත්නම් මේ දෘෂ්ටි අතහැරලා තේරුම් ගත්තොත් ඒ මනුස්සය ඇත්ත වශයෙන්ම නිවන් නොදැක්කත් නිවනේ ඉන්නවා වගේ තමයි පේන්නේ. ශ්‍රී සාරවත් චන්නාංශේ මංගල සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා තපෝච බ්‍රහ්මචර්යාච ආර්ය සත්‍යාන දසනං ඒතං නිබ්බාන සත්‍ය කිරියාච ඒතං මංගල මුත්තම තපසත් බ්‍රහ්මචර්යාවත් ඒ වගේම නිවන් දැකීමත් පරම උත්තම මඟුල් තමයි නමුත් පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති අතෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම නිවන් දැක්කටත් පස්සේ අපිට පුරුදු වෙන්න වෙනවා මේ ලාභ සත්කාරට නොසැලෙන දුකට සැපට නොසැලෙන කීර්තියට ප්‍රශංසාට නොසෙන අෂ්ටලෝක ධර්මය තමයි නිවන් ලැබුවට පස්සෙත් පුහුණු කරන්න ඕනේ. ඒ වෙනත්නම් මංගල කාරණාවල අන්තිමටම පෙන්වන්නේ මේ දේවල් වලට නොසැලෙන ගතිය. නොසැලෙන ගතිය නම් මේ මිනිස්සයා කිසියම් දෙයක් අපේක්ෂාවෙන් භවනා කරුවොත් අපේක්ෂා භංගත්වය ඇති වෙනවා. ඒ නිසා ඉච්ඡා භංගත්වයම තමයි බලාපොරොත්තු වෙන්න ඕන. බලාපොරොත්තු සුන් වෙන්න සුන් වෙන්න භවනා දියුනේ. ඉතින් මේ නිසා භාවනා කරන එකේදී හොඳම ප්‍රගමණීය ප්‍රගතිය උගදිනකුත් දන්න පරිදි කමඨා සුද්ධ කරනවා තමයි හිත වෙන්නේ. කමඨා සුද්ධ කරන දෙන්නේ අඬා වැටිලා. මට ඊයේ නම් මෙච්චර ජයට භාවනා කරුවා අද හරි සෞඛ්‍ය කියලා. ඒ පඬිසාංශි භාවනා කමඨා සුද්ධ කරන එක අනිවාර්යයෙන්ම කරන දවස් දෙක සැරයක් ඉන්න ඕනේ. ඒ සාංශ කියනවා කමඨා සුද්ධ කරනකම් අපි ඉතින් පොලිමේ ඉන්න ඕනේ පොත ලියාගෙන මේ අපේ වාරේ පැමිණෙනකම් පරිවර්තකයාගේ අවස්ථාව ලැබෙනකම් ඉතියේ ඉන්නේ හරියට දද්දොස්තර කෙනෙක් ගාව පොලිමේ ඉන්නකොට වගේලු දන්නවලු දැන් ඇතුළට ගියාම කරන වැඩි. ඇතුළට දානවා විදිනවා ඉන්ජෙක්ෂන් ගහනවා ඉතින් ඒ නිසා පොලිමේ ඉන්නකොට ඉන්නේ තව මොහොතකින් මගේ දත ගලවනවා කියලා දැනගන්න. ඒ තරමටම අපි අර පරණ සංඥාවෙන් යන්නේ භාවනා හරියනවනම් මේ සමාධිය හරියන්න ඕනේ. භාවනාව හරියනවායි කියලා කියන පින්වත්ටි වෙනදා නොදැක්ක දුකකට වෙනදා නොදැක්ක ඉච්ඡා බංගච්චරත්පත් වෙලා නොසලී සිටීම. ඉතින් ඒක සඳහායි මේ ගුරුවරු ඒක සඳහා වෙලාව අරගෙන මතක් කරන්නේ Taman සීලේ ඉතිරණ. සමා සතියෙන් ඉන්න බව දන්නවනම් කවදාකවත් සැක කරන්න එපා. Tamanගේ සීලේ කැඩිලා නැත්තම් මේ යන ගමනේ සතියෙම නේද එළඹ සිටි සිය තියෙනවනම් ඒක තා පැත්තකින් ඉඳි අරමුණට මුණට මුණ දාලා තියෙනවනම් ඔయిత වැඩි මේක කරන දෙයක් නෑ මෙන්න මේක දිගටම සතතාභ්‍යාසය පවත්වන්න මේක දිගටම සද්ධාව පවත්වන්න මේකට අවශ්‍ය සප්පාය කරනු සලසලා දෙන්න ඒක තමයි අපි අභ්‍යන්තර සාසනයේ වශයෙන් සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න අපි කළ යුතු අනුග්‍රහය ඒකමයි බාහිර සාසනය දියුණු කරන්නත් තියෙන්නේ. නිසා කෙනෙක් මේ ප්‍රයත්නය කරන්නේ කවදාකවත් පුද්ගලික ලාභයක් සඳහා නෙවෙයි. ඒ පුද්ගලයා කරන මේ මානවයාගේ මනස කොයි වගේ එකක්ද කියලා තේරුම් ගන්න හදනවා Tamange මනස සාක්ෂි කරගෙන. එයා අවබෝධ කරාට පස්සේ සීළු දෙනාම අවබෝධ කරගන්න. පෞද්ගලික දෙයක් නෙමෙයි ගැලේ ට්‍රින් ගන්න භාවනා කරනවා කියලා කියන්නේ තනිව නිවන් දකින්න හදනවා කියලා මේ තේරවාදයේ චෝදනාවක් තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම කියන මේ පුද්ගලයා කරන්න හදන්නේ පරීක්ෂණාකාරට ගිය විද්‍යාඥෙක් වගේ මානව මනස කොටසක් අරන් ගිහලා ඒක වැඩ කරන හැටි බලන්න ගන්න. අවබෝධ උනායි කියලා කියන්නේ මානවයේ අවබෝධයක්. ඒක නිසා දානේ පටන් නිවන් දකින දක්වාම තැන සරුවත්තරනේ විචාර කරන ඡාග පටිනිස්සග්ග මුත්‍ය අනාලෝ කියන වචන. දානයත් විස්තර වෙන්නේ ඡාග පටිනිස්සග්ග මුත්‍ය අනාලෝ. නිවන විස්තර කරන්නේ ඡාග පටිනිස්සග්ග මුත්‍ය අනාලෝ. හරහා තුරාවට මේකේ තියෙන්නේ තියෙන තේ දීලා දැමීමයි. ඒක නිසා අපි කොහොමටත් ඉන්නේ ඔක්කොමලා එකම පාරේ. එකම බෝට්ටුවේ. තාරාතිරම් වල මට්ටම් කතා කල්පනා කරන්න යන්න එපා. දානීය වශයෙන් දස්දාන වස්තු දීලා ගමියෝ හෝ සීලේ වශයෙන් අබේ දීලා දෙමීම හෝ සමත වශයෙන් නිවන ධර්ම ටික දීලා දෙමීම හෝ විපස්සනා වශයෙන් අනුශීල ධර්ම දීලා දෙමීම හෝ සියල්ලම දීලා දෙමීම. එකකට එකක් එකකට ප්‍රතිඋත්පන්න වෙනවා. ඉහළට ඉහළට යනකොට මේක බුදු විනෝදාංශයක් වෙනවා. ඒක නිසා අපි ඉදිරි પરම්පරාවට අපින් හැදෙන අපේ අපේක්ෂා කරන සියලු දෙනාට මතක තියාගන්න ඕනේ රැස් කිරීමෙන් වෙන්නේ දුක, දීලා දෙමින් වෙන්නේ මේක තමයි අපිට මේ ඇත්තටම කියනවනම් සිංහල බෞද්ධ උරුමය කියලා හම්බෙලා තියෙන්නේ. මේක අපි සාමාන්‍ය රට්ටු අපිට කියන්නේ කොහොමද? සිංහලයා විතර ආගන්තුක සත්කාරය දන්න කිසිම જાතියක් ලෝකේ නැහැ කියලා. හදා බැදීමෙන් ගන්න. ඒක තමයි සමාජයට පේන්නේ. තියෙන අපි මේ දේ කරන්නේ. මොකටද මේ දීලා දෙමීමෙන් අපිට ලැබෙන්නේ ඒ සැප ඒපිට ලැබෙන සාමිසෝ නිරාමිසෝ අවීදිත සුඛේ පිළිබඳ ලේවලටම බැහැලා තියෙන නිසායි. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ ගියාත්මේ දන් දීපු නිසායි අපිට මේ වගේ ස්වර්ණමය විදියට වටිනා විදියට දන් දෙන්න පුළුවන්කම හම්බෙලා තියෙන්නේ. සිල් ලකින්න අවස්ථා හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ ආත්මෙදී අපි උත්සාහ කරන්න ඕනේ භාවනාවක් කරලා ඒ අන්තිම අඩුවේ අන්තිම අඩියේ අන්තිම සියුම පවතිනා වූ පරිඋත්ථාන වීතික්‍රම එහෙම නෙවෙයි. පරිඋත්ථාංශ අනුසය කෙලෙසොත් අවබෝධ කරගෙන දීලා දාන එකයි ඇත්ත වශයෙන් මේ කජ්ජනීය සූත්‍රයේදී සරුවචනාංශේ අනේ ඒකටයි අවධානය යොමු කරන්නේ. එවැනි සියල්ල ගෙවා දැමීමේ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන මේ මහෝත්තමයන් වහන්සේලාට මාගේ নমස්කාර වේවා. ඒ ආජන්න පුරුෂයාට මාගේ নমස්කාර වේවා කියලා සරුවචනාංශේ සූත්‍රය නිම කරන්නාසී මමත් කැමැතියි ධර්ම දේශනාව සහ ධර්ම දේශනා මාලාව නිම කරන්නේ මෙවැනි භාවනා කරන ඇත්තන්ට අපගේ নমස්කාරය වේවා. ඒ ඇත්තෝ මේ බලාපොරොත්තු වෙනා වූ අකිංචන අනාදාන වූ නිවන මේ ජීවිතයේදී මේ ගෞතම සී සම්බුද්ධ ශාසනයේදීම සාක්ෂාත් කරගන්න මේ සියලු කුසල් ඒකාන්තී හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. මේක ධර්ම දේශනාවේ ධර්ම දේශනාවලියේ સમાප්තියයි සිල් දිනාටම සනසිමුදා වේවා කියලා මම ප්‍රාර්ථනා